ඥාන මිත්‍රවරුනි මේ ඉල්පෝදා පස්වර වැඩසටහන කෙටි භාවනාවකින් අම්බ කළා දැන් ධර්ම සාකච්ඡා වෙලාව අපේ අත්දැකීම් කරුණාවෙන් සෙසු කල්යාණ මිත්‍රයන්ගේ ගමනට ධෛර්යයක් විදියට බෙදා ගන්න අවස්ථාව ඒ වගේම අපේ ගමනේදී මතුවෙන ගැටලු ප්‍රායෝගික ගැටලු ලියා ගන්න විමසන අවස්ථාව ධර්ම සාකච්ඡාව භාවනාවට අදාළ ප්‍රශ්න තිබෙනවා නම් අහන්න එමෙන්ම කරුණාවෙන් බෙදා ගන්න අත්දැකීමක් තිබෙනවා නම් බෙදා ගන්න මේ ඒ සඳහා අවස්ථාව මාගේ අත්දැකීමක් ගැන කතා කරන්න ඉතින් මාගේ ගැන විපස්සනාව ලබා ගන්න. ඉතින් දවල් දානේ දානේ ගන්නකොට මම සාහිත්‍ය මේකට ප්‍රොසෙසිටේ ගත්තු කොහොමකම් විදියට කල්පිතය කරන කරලා හරි මේක ආකාරයි සිස්ටම් එකක් හැබැයි කලවම් කරපෙක දැක්කම් පින්නට ආහාරය ගන්නකොට කෑල්ල උනත් මම හිතේ කවෙන එකම කෑල්ලක් වුණත් දෙතරක් කවුනාම දැනෙන්නේ කැවෙන්නේ වෙනින් විදියට. ඒ කාටද දැනෙන්නේ හොඳට බැලුවම දැනෙන්නේ සම්පූර්ණ වෙන. ඒ කියන්නේ ඒ පුස්තකයට එකේ ආපු හැම හැන්දක්ම එකින් එක දෙකින් එක දෙමදයි වගේ. හැබැයි දැක්කම පේන්නේ පුස්තකයට එක එක මිෂන් පතරකලා කරලා දෙනවා. මේ කනකොට ඒ කටට දිවට දැනෙන විදිහ වෙනයි. ඊට පස්සේ මම මේ මගේ ගැන ටිකක් බැලුවා පස්සේ වෙලා භාවනා කරනකොට දැන් මගේ අත උනත් මට පේන්නේ ඈතට බැලුවම එක විදිහට ළඟට බැලුවම තව විදිහක්. ලං කරලා බැලුවම මේ මේක මගේ අතට කියලා මට හිතෙනවා ඒ කියන්නේ අඳුර ගන්න බැහැ තරම්. ඒ බලන බලන එක එක පැත්තෙන් බලනකොට පේන්නේ වෙනස් වෙනස් සිටිවි. ඉතින් ඇත්තෙන් මගේ මාත කියන එකත් මට තේරෙන්නේ ඒ සමාජ කලාවට බලනවා මගේ අතට මේ අතක් කියලා හිතාගන්න මගේ අතට මෙච්චර මේ වගේ හැදී හැදීමද කටු කටු මේ ඇවිල්ලා මෙච්චර කැතයි ඉතින් ඒක වයිතින් ඉඳලා ඒක හදාගන්න ඒක හිතාගන්න බැහැ ඉතින් මම වෙන්ද දැක්ක දෙයක් නෙමෙයි වගේ හැබැයි ආයතන දෙන්නම ආයි සාස්ත්‍රයක් නැත් දෙන්නේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ නැත්නම් ඒක මාතෘකාවක් නෙවෙයි නැත්නම් එතන බලන්න. ගාඩියෙන් භාවනා කරා. ගෙන්දර ගන්න ඔව් මේ ඒට අතහල වෙනත් අත්දැකීම් තියෙනවද කැම නැත්නම් ඒ අත්දැකීම ගැන ඒ අත්දැකීම් දෙක ගැන අදහසක් කාට හරි ඉදිරිපත් කරන්න තියෙනවද? අපි ඒක අමතක කරලා වර්තමාන බැලුවොත් මේක අපිට ඒ කාරණේ බොහොම වැදගත් අපිට පේන්නේ වර්තමානයේට වැඩිය අතීතය වර්තමානයේ පේන්නේ බොහොම සල්ප වශයෙන් සහ බොහොම කලාතුරකින්. ඉතුරුම අපි දකින්නේ අතීතය. මේ අතීතයේ දුටු දේ ඡායරූප විදියට අපි ඇහි අලවගෙන ඉන්නේ. ඒ නිසා මේ දෙවෙනි පාර දකින්නේ වර්තමානයේ නෙවෙයි අර අතීත ඡායාරූපේ තමයි ආපහු අපි බලන්නේ පේන්නේ ඡායාරූපය එක විදිහට තමයි පේන්නේ සාමාන්‍ය ඡායාරූපයක් ගත්තාම අපි බලන්නේ ඡායාරූපයක් ධානම් ඒක ඉතින් කාලයක් එකම විදිහට පේනවා හැබැයි ඇත්ත වෙනස් වෙලා ඇත්ත වයසට ගිහිල්ලා ඇත්ත පාට වෙනස් වෙලා හැඩ වෙනස් වෙලා මට සිලුටු බව වෙනස් වෙලා ඔය ඡාය රූපේ අර ඒ විදිහට තියෙනවා කාලයක්. ඉතින් මේ ප්‍රාතිත ඇහැ ඇහි නිදහස් වෙලා ඒ අතීත ඡාය රූප ගලවලා වර්තමානයේ පේන දෙයට අවධානය යොමු කළාම අපිට අලුත්ම චිත්‍රයක් තියෙන ඕනම දෙයක් ගැන අලුත්ම චිත්‍රයක්. දැන් අපි දිහා අපි කන්නඩියකින් බලනකොට තමයි අවුරුදු 5ේදී අපි කන්නඩියෙන් බැලුවනම් අපි දිහා බලලා අඳුනා ගන්නවා මේ මම කියලා අවුරුදු 5ේදී. 6ේදීත් මේ මම කියලා අඳුනා ගන්නවා. 7ේදීත් ඒ මම. 8ේදීත් මම. දැන් අවුරුදු 50ක් ගිහිල්ලා බලනකොට තා මේ මම මේ මම කියලා අඳුනා ගන්නවා. හැබැයි ඒ අවුරුදු 5ේ කන්නඩියෙන් තුටු රූපේ නොවේ. අද අවුරුදු 50ෙදි කැඩපතකින් අපිට පේන්නේ සම්පූර්ණයෙන් වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්. හැඩේ ප්‍රමාණය පාට හැම එකක්ම වෙනස්. ඒ වුණාට මේ මම කියලා අපි හඳුනා ගන්නවා. ඒ අවුරුදු 5ේදී අපිව දැක්ක කෙනෙක් මේ මෙත මෙතුවක් කල නොදැක සිට අවුරුදු 50කට පස්සේ අපිව දැක්කොත් එයාට හඳුනා ගන්න බෑ. එයාට කොහොමවත් හඳුනා ගන්න බෑ. විශ්වාස කරන්නෙකුත් නැහැ. කිව්වොත් එහෙම ඒ වෙන්න බෑ කියයි වෙන්න බෑ. මොකද අපි ඒ ඒ වෙනස් වීම අපි තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය මේ මම මම කියලා ඒ වෙනස් වෙන වෙනස් වෙන රූපේට මම කියලා කිව්වනේ ඒ නිසා අර ලොකු වෙනසක් අපි දැක්කේ නෑ. දකින්න ඉඩක් නෑ. ඉතින් සිහියක් ඇති කරගෙන බලනකොට කිසියම් දුරකට අතීතයෙන් නිදහස් වෙලා බලන්න පුළුවන්. ඒතර උදේ දුටු දේ, ඊයේ දුටු දේ, ගිය සතියේ එහෙම නැතුව මාස ගානකට එහා ලොකු පරාසයක් තියලා ලොකු පරතරයක් තියලා බලනවා අපි. පේන්නේ අපිට එහෙම. ඒතර තමයි මේ පළවෙනි වතාවට දැක්කා වගේ පේන්නේ. නස්ස රූපයක් පේන්නේ එතකොට. ඉතින් ආයෙත් බලනකොට ආයෙත් ඒ තව පොඩ්ඩක් ඔළුව හැරවලා බැලුවොත් වෙනම කෝණයකට පේන්නේ. ඒකට වෙනස් දෙයක්. තමයි කලින් නොදුටු දේ පේනවා. තම අතීතයේ මිරිගුවක් විදියට දහමේ විස්තර කරන්නේ අතීතයේ මිරිගුවක්. ඒ යමක් පෙන්නනවා ඇත්තටම නැති දෙයක්. ඒකට අපි රැවටෙනවා. හැබැයි අපි වර්තමානයේ සිහියෙන් බැලුවොත් ඇත්ත පේනවා කොපමණ වෙනස් වෙලාද කියන එක පේනවා ඒ මොහොතෙත් වෙනස් වෙන බව පේනවා ඒ ආහාරය ගත්තත් ඒ පළතුරු සලාදය ගත්තත් ඒක දැක්කාම ඉතින් මේ පළතුරු සලාදයක් මේ අන්නාසි මේ පැපොල් මේ කෙසෙල් මේ තව දෙයක් කියලා නම කියනවා ඒ නම එකක්. ඒ නමේ ඉන්නේ අතීතේ. හැබැයි රසේ ඉන්නේ වර්තමානයේ. ස්පර්ශයේ ඉන්නේ වර්තමානයේ. හැපෙන විදිය වර්තමානයේ සිදුවන දෙයක්. හැබැයි අතීත නම නම අපි ලොකුවට ගත්තොත් මේ වර්තමාන රස ස්පර්ශ ක්‍රියා මේවා එකක්වත් අපිට ලොකුවට මේ අහුවෙන්නේ නැහැ, පේන්නේ නැහැ. නම් දීම අතහැරලා නම් පැත්තකට කරලා සැබවින්ම දැනෙන්නේ මොකද්ද කියන තැනට ආවහම නෑ මේ අපිට මේ වෙලාවේ දැනෙන රහක් තියෙනවා සුවඳක් තියෙනවා ස්පර්ශයක් තියෙනවා ඒ තව තව හපන්න හපන්න ඒකට තව කෙල එකතු වෙනවා ඒක හපන්න හපන්න ඒක තව යුෂ වෙනවා ඒ අලුත් සංයෝග බවට පෙරලෙනවා එතකොට අලුත් රහක් වෙනස් රහක් ඒ නිසා කිව්වේ මේක එකපාරක් ගැපුවාම දැනෙන රහ වෙනස් දෙපාරක් තුන් පාරක් හය පාරක් අට පාරක් එහෙම ආපාප බලන්න. එතකොට ඒක වෙනස් වෙනවා. රස කියලා කියන්නේ ඒකීය සාධකයක් නෙවෙයි. කියන්නේ රස කියන්නේ හුදකලා වුණු নিরপেক্ষ දෙයකට නෙවෙයි. මේක රහයි, මේ අඹ රහයි. ඒත් අපි හිතන මේ රහ කියන්නේ අඹවල තියෙන දෙයක්. අඹවලත් යමක් ඇති. හැබැයි මේ අඹවල තියෙන දේ අපිට කවදාවත් 100%ක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. අඹ කෑල්ලක් කෑවත්, කෑලි දෙකක් කෑවත්, ගෙඩියම කෑවත්, ගහේ තියෙන අඹ ටික ඔක්කොම කෑවත් ඒ අඹවල තියෙන අඹවලටම ආවේනික පිරිසිදු රහ අත්දකින්න බෑ. අපිට බෑ. මක්නිසාද රහ රහ කියන එක දැනෙන්න නම් ඒක දිවේ ගෑවෙන්න ඕනේ. දිව සාපේක්ෂ ඉන්ද්‍රියක්. දිව කියන්නේ භෞතික ඉන්ද්‍රියක්. මේක සාපේක්ෂ ඉන්ද්‍රියක්. කාලාන්තරයක් හුරු වුණු යම් යම් යම් දේවල් අනුභව කරලා ඒ දිව ආවේනික වෙලා තියෙනවා යම් යම් රසවලට. ඒ දිව සකස් වෙලා තියෙනවා යම් යම් රසවලට. හුරු වෙලා. එතකොට එහෙම දිවකින් කිසියම් දෙයක තියෙන ඒටම අදාළ ආවේනික පිරිසුදු රසය අත්දකින්න බෑ. ළඟට ඒ කෙරෙහි අපේ තියෙන ආකල්පය බලපානවා. ඒ කන දේ කෙරෙහි අපේ තියෙන ආකල්පය, අපේ කැමැත්ත, අකමැත්ත කොපමණ දුරට ඒකට ආශ කරනවද නැද්ද කියන එක බලපානවා. ඒ සමගම ඒ වෙලාවේ බඩගින්න බලපානවා. කොපමණ දුරට බඩගින්නේ දින්නේ. බොහෝම පිපාසයෙන් ඉන්න වෙලාවක දැඩි පිපාසයෙන් සිටින වෙලාවක බොන වතුර ටිකක රහ බලන්න කොපමණ රහයිද කියලා කොච්චර රහක් දැනෙනවද උදටම තිබහින් ඉන්න වෙලාවක වතුර ටිකක් බිව්වහම දැන් තිබහ නැති වෙලාවක ඒ රහ වෙනස් එහෙම රහක් නෑ ඉතින් ඊ එහෙම රහ දෙයක් බොන්න තිබහ නැති වෙලාවක කෘතියම රසකාරක දාන්න ඕනේ. ඒකට සීනි දාන්න ඕනේ. වෙන මොනවා හරි දාන්න ඕනේ. ලුණු දාන්න ඕනේ. දෙහි දාන්න ඕනේ. එහෙම නැත්නම් රහන්නේ හැබැයි මේ මොනවත් ඕනේ හොඳටම තිබා තියෙන වෙලාවක ඇල්ලතුරු කෝප්පයක් වීදුරුවක් හරිම රසවත්. එතකොට ඒ වෙලාවේ තියෙන තිබා සහ බඩගින්න එකතු වෙනවා රහ කියන එක හදන්න. ඒතර දිවේ ස්වභාවය මානසික කැමැත්ත අකමැත්තේ ස්වභාවය බඩගින්න පිපාසයේ ප්‍රමාණය ඊළඟට දැන් හදිස්සියෙන් නම් අපිට මේ හදිස්සියෙන් ඉන්නේ හදිස්සියෙන් කන්නේ හදිස්සියෙන් නම් ඒ බොන්නේ එතකොටත් දැනෙන රා වෙනස් හොඳට වෙලාව අරගෙන එමීට කනකොට බොනකොට වඩාත් තදින් ඒ රහ දැනෙනවා වෙනස් වෙනස් රස දැනෙනවා ඔව් රස කියන එක මේ සාමාන්‍යයෙන් නියුට්‍රල් ඒ කියන්නේ මේ දහමට අනුව නියුට්‍රල් එක. හැබැයි අපි සාමාන්‍ය විවහාර කරන්නේ ඒක නෙමෙයි. ඒක මේ ඔව් ඔව් ඒ තරහ තිත්ත කියලා රස නීරස කියලා දෙකක් හදාගෙන තියෙනවා. ඔව්. ඔව්. ඔව් එහෙමත් පුළුවන්. ඒකේ දැන් රහයි කියන එක අපි දෙන වටිනාකමක් නේ. මේක රහයි මේක රහ නැහැ කියන එක අපි දෙන වටිනාකමක්. ඉතින් ඒකේ කෑමෙම තියෙන එකක් නෙමෙයි. ඒ රහයි කියන්නේ මේ දෙලවලට සාපේක්ෂව මේ රස රස ඒ රසයේ වෙනස කියන එක. අපි කෙලෙන ජීවිතය ඇවිල්ලා තියෙන වෙලාව. ඔව්. ඔව් ඒකට ඒකටත් ගලපානවා. ඒ ඊට සාපේක්ෂව. ඊළඟට මේ අපේ බලාපොරොත්තු වලට සාපේක්ෂව ඒ සකස් වීම කන්ඩිෂන්ස් වලට සාපේක්ෂව දැන් රහ නම් පැණි රහ වෙන්න ඕනේ. තිත්ත කියන එක රහ නෙමෙයි. දැන් මේ විදිහට අපි අපි සකස් වෙලා තියෙන්නේ. හැබැයි තිත්ත කියන එකත් රහක් විදිහට ඕනනම් රස විඳින්න පුළුවන් කෙනෙකුට. දැන් කොහොඹ වගේ එකක් වුණත් ඒක හොඳටම තිත්තයි, කරවිල තිත්තයි. හැබැයි ඒක රහයි කියන්න පුළුවන්. කෙනෙකුට කියනවා කරවිල රහයි. තිත්තයි හැබැයි රහයි. ඒක හැකියාවක්. ඒ ඕනෑම ඕනෑම ඒ සාමාන්‍යයෙන් රහයි කියන එක එකේ රහ නැතුව කණ්ඩ රහක් නැහැ කියන එක රහ කරලා කණ්ඩ ඒ දෙකම ඕනනම් කෙනෙකුට කරන්න පුළුවන්. අපේ ඇතේ තියෙන්නේ. ඒ දෙක දෙපැත්තටම මාරු කරන්න පුළුවන් රසවත් දෙයක් කිසිම රහක් නැති දෙයක් විදිහට කන්නත් පුළුවන්. රහක් නැහැ කියලා හිතන එකක් හොඳටම රසවත් දෙයක් විදිහට කන්නත් පුළුවන්. ඒ වගේම මේ දෙකම නැතුවත් කන්න පුළුවන්. රහත් නැහැ, දීරසත් නැහැ. රහත් එක්ක සාමාන්‍යයෙන් ඇලීම තමයි එන්නේ. රහයි කියනකොට ඇලීම එන්නේ. කොට රහ නැහැ, නීරසයි කියනකොට අකමැත්තක් එන්නේ, ගැටීමක්. මේ අනිවාර්යෙන් එන්න අවශ්‍ය නැහැ හොඳටම රසවත් කියලා දෙයක් ගන්න පුළුවන් කිසිම ඇලීමකින් තොරව ඒ වගේම කිසිම රහක් නැහැ කියන කියලා දෙයක් ගන්නත් පුළුවන් ගැටීමකින් තොරව නමුත් සාමාන්‍යයෙන් මේ රසයත් එක්ක ඇලීම මතුවෙනවා නීරස බවත් එක්ක ගැටීම මතුවෙනවා ඒ නිසා තමයි ওই උපක්‍රමය දහමෙන් යෝජනා කරන්නේ රසවත් දෙයක් රහක් නැති දෙයක් විදිහට ගන්න පුළුවන්ද? එතකොට ඒකට ඇලීමක් නෑ. ඇලීමක් තිබ්බනම් ඇලීම එහෙම අතාරින්න පුළුවන්. ඒ වගේම නීරස දෙයක් රසවත් විදිහට ගන්න පුළුවන්. මොනවටද? ඔව්. ඔව්. ඔව්. ඕනකමක් නේ ඕනකමක් ඕ ඔව් ඒක මේ මේ විනෝදෙට කරන වැඩක් නෙමෙයිනේ කොහොම කොට ලැබුණ එක එතකොට අපිට කිසියම් ප්‍රතිකාරයක් විදියට නේ අපිට ඊට වැඩිය තියෙන අපිට මොකක් හරි විශේෂ ටිකක් අපහසුාවක් වේදනාවක් දෙනවා ඒකට කොහොමද බිව්වම හරියනවා කිව්වොත් ඉතින් අපිට දැන් අර වේදනාවට සාපේක්ෂව කොහොමද පරිරාහය කියන්නේ වේදනාව තමයි මිනුම එතන ඉන්නේ වේදනාවෙන් ඉන්නවද තිත්ත කොහොම බීලා හොඳ කරගන්නවා ඉතින් එතකොට අපි තෝරගන්නවා කොහොමද සාපේක්ෂ වශයෙන් කොහොමද එතකොට බොන්න පුළුවන් විදයකට සමාරකයට සිත කැමන සමාරකයට අනිකයට වැඩිය කැමති කැමන. ඔව්. සමාර කරවල සිත වැඩි කියලා කන්නේ ඉන්නවා. හැබැයි සමාරකයේ ඒ සිත වැඩි කියලා වැඩි වෙනවා. ඒක තමයි තිත්ත කියන එක රහක්නේ. එතකොට ඒ රහට ඇලෙනවා. තිත්ත රහක් විදිහට ගන්නවා. එතකොට ඇලෙනවා. ගීතය ගැන දෙයක් කියලා තියෙනවා. ගීතයක් විඳින්න හිනවැලෙන්න කියලා. දැන් පංචසිකදී සිද්ධියේදී එහෙම බුදුරජාන් වහන්සේ මේ උපදේශයක් දෙන්නේ කාටවත්. ඒ මතක හැටියට නෑ උපදේශයක් දෙන්නේ පංචසික එනවා එන්නේ මේ ශක්ති විදුගේ නියෝජිතයෙක් විදිහට බුදුරජාණන් වහන්සේගෙන් මේ හමු වීමට සක්‍ර දේවේන්ද්‍රයාට හමු වෙන්න වෙලාවක් දිනයක් හදාගන්න. ඉතින් ඇවිල්ලා ඒ ඒ කාරණේ කෙලින් කියන්නේ නැතුව එක් එක් කියන්න කලින් පංචසික විනාවාදයක ඉතින් කියනවා මේ මං හදපු ගීතයක් තියෙනවා. මේක පදමාලාවත් මගේ මේ සංගීතෙත් මගේ ගායනයත් මගේ මම මේක කියන්නද මම මේක ගායනා කරන්නද හ්ම් හැමදෙරන් වහන්සේ අවසර දෙනවා ඊට දෙනවා පංචසික ඒ තමන් විසින්ම ප්‍රබන්ධ කරපු ඒ තමන් විසින්ම තනුව දාලපු ඒ ගීතය ගායනා කරනවා. ගායනා කරාට පස්සේ බුදුරන් වහන්සේ ඒ එතින්දි කියනවා මේ ඒ පදමාලාව ගැන මොනවත් කියන්නේ ඒක බොහොම මේ ශෘංගාරාත්මක ගීතයක්. ඉතින් පද රචනය ගැන කිසිම ඒකේ අර්ථය ගැන බුදුරන් වහන්සේ මොනවත් එතෙන්දී කතා කරන්නේ නැහැ. බුදුරණවහන්සේ ගීතය අහන්නදලා අවසානයේ කියන ඔබේ හඬයි සංගීතේ අතර තරංගයක් තිබුණේ දෙක එකිනෙකට හොඳට ගැලපුණා. හඬ සංගීතය අභිභවා ගියෙත් නැහැ. සංගීතය හඬ අභිභවා ගියෙත් නැහැ කියලා. ඒ වර්ණනාව බුදුරජාණන් වහන්සේ එතනති කරනවා. එච්චරයි. ඉතින් ඉන්න ඉන්නහාට බුදුන් වහන්සේ කිසිම ඒ උන්වහන්සේ ලැබපු වින්දනයක් තිබුණද නැද්ද ගැන එහෙම කතාවක් නැහැ. හැබැයි ආහාරය ගැන බුද්ධ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ රස පටිසංවේදී රස පටිසංවේදී හොඳට රස කියන එක උන්වහන්සේට සංවේදී වෙනවා නාසයේ රසට හොඳට සංවේදී. හැබැයි ඒ රස පිළිබඳ ගිජු බවක් නැහැ. රසට ගිජු බවක් නැහැ. නමුත් රසට හොඳට සංවේදී කියලා. රසට මේ සංවේදී වීම වරදක් හෝ අකුසලයක් හෝ පවක් නෙවෙයි. තක් දැනෙන එක නවත්තන්න බෑ. එහෙමනම් ඉතින් ආහාර කියන්නේ භෞතික ආහාර නොගෙන ඉන්නට ඕනේ. ඒක අවබෝධයයි සංඥාවයි දෙකකට ප්‍රශ්නයක්. ඔව් ඒ දෙක වෙනසේ දෙකේ වෙනසේ. ආහාර ගන්න තණ්හාවෙන් නම් ඕ එතකොට ඒක එක ප්‍රශ්නයක් ආහාර ගන්න අවබෝධයෙන් නම් එතකොට තණ්හාවට මුල් තැනක් දෙන්නේ නැහැ. අපි ගැන අවබෝධයක් තියනවා ඔව් මොකක් වුණත් හැබැයි ඇලෙන්නේ නැහැ සම්මත නැහැ ඔව් ඒ සිහියෙන් කොහොමද කතා කරන්නේ අපිට ගොඩක් මේ පැටලෙන කොට මේ වචනේ කියනවා අසිහියෙන් තමයි යෝනි ගොඩක් මට අලාභ සිද්ධ වෙන්නේ කොහොමද මේ භාවනාව උපදින්න කොහොමද ඔව් වැඩපිළිවෙලක් ඇති නේද? නැති වෙන්න බෑ. අපිට වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. කවුරුවත් අපිට වැඩපිළිවෙලක් හදලා දෙන්නේ නැහැ සීයෙන් කතා කරන්න. හැබැයි අසීයෙන් කතා කරොත් ඒකට නම් ඉතින් දඬුවම් දෙන වැඩපිළිවෙලවල් තියෙනවා. එතකොට ඒක සීයෙන් කතා කරන්න උගන්වන වැඩපිළිවෙලවල් අඩේ. ඉතින් අපි හදාගන්නට ඕනේ. අත්තනාත්ත කතා කරන්න පුහුණු වෙන්න. එක දිගට අර හුස්මක් අටක් ගන්න නැතුව අපි එහෙම කතා කරන පුරුද්දක් තියෙනවානේ. එතකොට හරි අමාරුයි සිහිය පිහිටවා ගන්න. ඒ නිසා වාක්‍ය දෙක තුනක් හරි කියලා නවත්තන්න. පොඩි විවේකයක් ගන්න. එතන විවේකයේදී Tamanටම අර Taman කියව වාක්‍ය දෙක තුන මතක් කරගන්න පුළුවන් මොනවද මං කිව්වේ කියපු දේ මෙතෙන්ට අදාළ දෙයක්ද ගැළපෙන දෙයක්ද උචිත දෙයක්ද ඒ කියපු දේ න්‍යාපතක් වුණාද ඒ තප්පරය දෙකක් අරගෙන ඒ ගැන පොඩි ප්‍රතිවේක්ෂාවක් කරන්න මෙනෙහි කිරීමක් සස්වා බැලීමක් ඒකම දැන් අනිත් කෙනාගේ මේ ප්‍රතිචාර දිහත් බලන්න සිහියෙන් කතා කරනකොට ඒ ප්‍රතිචාර අහන් ඉන්නවද? අවධානය යොමු කරන් ඉන්නේ. හිත රිදෙනවද යාගේ? හිත රිදුණු බවක් පේනවද? ඒ විදිහට ටිකක් ඒ අනිත් කෙනාගේ ප්‍රතිචාර කෙරෙහි සංවේදී වෙන්න. ඉතින් ඒක මොන දිහා බලාගෙන කතා කරනවා නම් පහසුයි. ඉතින් එහෙම අවශ්‍යම නැහැ. නමුත් මොන දිහා බලාගෙන කතා කරනකොට ඒ අනිත් කෙනාගේ ශ්‍රාවකයාගේ සවන් දෙන කෙනා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට තමන්ගේ හඬ ගැන සංවේදී වෙන්න. වචන ගැන වගේම හඬ ගැන ඒ ස්වරය ගැන හයියෙන් කතා කරනවද හිමීටද වේගෙන්ද ඒ ගැන ටිකක් ඒ කතා කරන වේගය ගැන හඬ ගැන එතෙන්ට උචිත ප්‍රමාණයට හඬ ශබ්ද පරිපාලනය අනිත් කෙනාට තේරුම් ගන්න වෙලාවක් එපැයි. එතකොට ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ළමයෙකුට කතා කරනකොට ඒ කතා කරනකොට ළමයෙක් තේරුම් ගන්න භාෂාව ඉගෙන ගන්න ළමයෙක් තේරුම් ගන්න වේගයට වඩා වේගවත් වෙන්න පුළුවන් වැඩිහිටියෙක්. ඒතර මේ වේගය අපි හඳුනා ගන්නට ඕනේ. එක්කමත් එක්ක මේ අපේ චේතනාවත් බලන්න ඕනේ. ඇයි මම මේවා කියන්නේ? චේතනාව. මොකද්ද මගේ චේතනාව මේ දේ කියන එකෙන්? හෝ මේ දේ අහන එකේ චේතනාව මොකද්ද? මොකද්ද මම බලාපොරොත්තු වෙන්නේ? චේතනාව අපිට පැහැදිලි නැත්තම් තමයි හුඟක් වෙලාවට අපේ අතින් ඒ නොවි නොකියවි යුතු දේවල් කියවෙන්නේ. එතෙන්ට අදාළ නැති දේවල් කියවෙන්නේ. අනිත් අයගේ කාලය කාලා දාන්නේ, අපේ කාලයක් කාලා දාන්නේ. ඒ වගේම චේතනාව අපි දැක්කොත් එතකොට අපිට මේ චේතනාව දෙන්න අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. සමහර විට මේ පරණ සිද්ධියක් නිසා හරි කොහොම හරි කාර්යචනාව රිදවන්න ඕනෙකමක් එන්න පුළුවන්. ඒ චේතනාව එතෙන්ට ආවොත් අපි කතා කරන අතරේ චේතනාව ආවොත් ඊට පස්සේ චේතනාව විසින් තමයි කතාව මෙහෙවන්නේ. මේ චේතනාව අඳුනගත්තොත් ඒ චේතනාවට ඕන විදිහට රළු වචන ගේන්න දෙන්නේ නැතුව අපිට පුළුවන් අපේ කතාව හදාගන්න. වචන කියන්නේ හිතේ නිර්මාණයක්. මේ හිතේ නිර්මාණය කරන වචන තමයි ශබ්ද විදිහට කලින් කටින් එළියට එන්නේ. නැතුව කටවත් දිවවත් උගරවත් නෙමෙයි වචන හදන්නේ. ඒවා හදන්නේ උගුර දිව කට හදන්නේ ශබ්ද ටිකක්. වචන හදන්නේ හිත. ඒ නිසා වචී සංකාර විදියට ධර්ම විස්තර කරන්නේ මේ වචන හදන්නේ හදන්න උදව් වෙන්නේ විතක්ක ਵਿਚාර කියලා. හිතේ හිතේ කතාව. මුලින් හිත වචන හදලා පසුව ඒවා ශබ්ද බවට ශරීරය පරිවර්තනය කරනවා. තමා දහමේ විග්‍රහය කතාව පිළිබඳ මුලින් හිතලා කල්පනා කරලා තර්ක කරලා විමසලා පසුව ශබ්ද බවට ඒ ප්‍රකාශ වෙනවා. ශබ්ද විදියට එළියට එනවා. දැන් ශබ්දයක් විදිහට එළියට ආවට පස්සේ ආපහු ගන්න බෑ. ආපහු වෙනස් කරන්න බෑනේ කිව්වට පස්සේ. එකම දේ සමාව ගන්න පුළුවන්. ඒක සමාවෙන්න මං හිතලා නෙමෙයි කිව්වේ. තරහ වෙන්න බෑ. ඒක වැදගත්. ඒ පස්සේ සමාව ගන්න එක වැදගත්. හැබැයි කිව් වචනේ කියලා ඉවරයි. හැබැයි කියන්න කලින් ඒ වචන මනසේ තැනෙන විට මනසේ වචන නිෂ්පාදනය වෙනකොට සිහිය තිබ්බොත් අපිට දකින්න පුළුවන්. ආ මෙයා මෙන්න මේවා හදලා දෙනවා. වචන හදාද දෙනවා හිත. හැබැයි වචනයක් හිත හදලා දුන්නාම උගුරට, දිවට හෝ කටට බෑ ඒක පිට නොකර ඉන්න. එහෙම හිතන්න පුළුවන් හැකියාවක් දිවෙත් නෑ, උගුරෙත් නෑ, කටෙත් නෑ, තොල්වලත් නෑ, කොහෙවත් නෑ. හිත හදලා දුන්නොත් වචනයක් අනිවාර්යෙන් ඒක මුවින් එළියට එනවා. අපි එතනින් හදන්න බෑ. ඒ නිසා මේ හිත වචනයක් හදනකොට අපිට එතන ඉන්න පුළුවන්. මෙයා මොනවද හදලා දෙන්නේ? එයා හදලා දෙන දෙන එක මං කියනවා. අපිට පොඩ්ඩක් එතන විමසලා බලන්න පුළුවන්. විමසලා බලන එයා මොනව හැදුවත් කමක් නැහැ. ඒ කිව යුතු දේ විතරක් කියනවා. කියන්න ඕනේ නැති දේ නොකිය ඉන්නවා. විදර්ශනාව කියලා කියන්නත් පුළුවන් ඒකට. ඒකට කාලේ දැනි කාලේ අවබෝධ කරගන්න කොහොමද ඒකට කාලය තේරෙන්නේ? ඔව් කාලය තේරෙන්නේ අපි මේ මැෂින් එකක් විදිහට කතා කරනවා නම් ඔය මැෂින් එකක් විදිහට වැඩ කරනවා නම් එන එක යන කියන එන එක යන. එතකොට කාලයක් දැන් හරි වේගවත්. ඒ නිසා තමයි මම කියේ ටිකක් වෙලාව ගන්න ටිකක් කතාවේ වේගය අඩු කරලා වාක්‍ය දෙක තුනක් කියලා පොඩ්ඩක් නවත්තලා එහෙම අපි වෙලාව හදා ගන්න ඕනේ. වෙලාව කියන එක හදා ගන්න තියෙන එක. මුලින්. එතකොට දැන් අපිට මේ කතා කරනවා කතා කරලා ඉවරයි ඊට පස්සේ ඔන්න ඊළඟට කියන්න තියෙන්නේ මොකද්ද ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මේ පොලිම දකින්න වචන පොලිම ටික. එතකොට ඒක කියනවද නැත්නම් අර කලින් කියපු වාක්‍යයට මේක ගැලපෙනවද? ඊට සම්පූර්ණ වෙනස් එකක්ද මේ කියන්නේ යන්නේ? ඒ ටික බලන්න පුළුවන්. දැන් මේක ඔය ඔබතුමා කිව්වා වගේ මේකට වෙලාව යනවා ටිකක්. ඒක වෙලාවක් වැඩිපුර යනවා අතිරේක කාලයක්. හැබැයි ඒ අතිරේක කාලය කාලේ නාස්ති කිරීමක් නෙමෙයි. කියන්න ඕනේ නැති එකක් කියලා ඊට පස්සේ දවස් ගණන් මාස ගණන් ඒක ප්‍රශ්නයක් ඇදගෙන ගිහිල්ලා කාලේ නාස්ති වෙනවට වැඩිය අර ඒ වෙලාවේ විනාඩියක් තප්පර ගාණක් වැඩියෙන් ගත්තා කියලා පාඩුවක් වෙන්නේ ලාභයක් මිස. ඊළඟට අපි කියන ගමන් හිතන එක නවත්තන්න. දැන් මේ වාක්‍ය කියන ගමන් ඊළඟට කියන්නේ මොකද්ද ඊළඟට කියන්නේ මොකද්ද කියලා ඔළුවේ හැදෙනවනේ. එතකොට මේ දෙක ගැනම අපිට සිහිය තියාගන්න අමාරුයි. හුස්ම වෙන කාලෙදී අමාරුයි. නිසා කියනකොට ඒකට සම්පූර්ණ අවධානය යොමු කරන්න ඊළඟට හිතන්න. හිතලා ඉවරලා ආයි කියන්න. හිතලා කියන්න. හිතලා කියන්න. කිව්වා කියලා හිතාගන්න කියලා නේ. <laughs> <laughs> <laughs> ඔව් ඔව් එහෙම ඒක හොඳ උපක්‍රමයක් නේ. ඒක එහෙම එහෙම අපිටම කියා ගන්න පුළුවන් තව කෙනෙකුටත් කියන්න පුළුවන්. කොහොමත් මේ හිතෙන දැන් සිතීමේ වේගය ගත්තාම ඒක හරි වේගවත්නේ සිතීම. කොච්චර වේගෙන් කතා කරන කෙනෙක් වුණත් ඔය තොරතෝංචියක් නැතුව හුස්මක් අටක් ගන්න නැතුව කියවන කෙනෙක් ගත්තත් ඒ හිතේ වේගයට කතා කරන්න බෑ. ඒ ඒ වේගයට වැඩිය බොහොම අඩුයි. ඉතින් හිතෙන ඒ වයින් 100ට පංගුවක් විතර තමයි කොච්චර වුණත් අපිට කියන්න පුළුවන්. දැන් කයයි සම්මෝලනය වචන සංවරයට රුචි ලක්වනවා. ඔව් ඒවා අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවනේ. හිත සංවර වෙනවා කියන්නේ වචනය එකයි දෙක අනිවාර්යෙන් සංවර වෙනවා. හැබැයි අපි මේ ආයතනයේ ආයතනයක් තුනම මම දැක්කේ අපි එන්නේ මම දැන් ගොඩක් කලබල වෙච්ච විදිහට. ඉස්සෙල්ලම අපේ සංවර වෙන්නේ අපිට තියෙන පරිසරය හඳ කය සහ වචනය. කය සහ වචනය එක්ක කියන වැඩසටහන් වලින් හිත සංවර වෙන්න පටන් ගන්නවා. මම මම මට දැනෙච්ච දේ මට ආයතනයට ඇතුල් වෙච්ච ගමන්ම මගේ හිත සංසිඳුනේ නැහැ. මම හිතන්නේ නැහැ ඒක. මම අවංකවම කියනවා. හැබැයි කය සහ වචනය සංවර වුණා. ඒකේ පරිසරය හැදිලා තියෙනවා. ඒ පරිසරය ඒ ඒක ඒ තත්ත්වය ඇති කරලා දෙන්න කියලා. එතකොට කෙනෙකුට අන්‍යෝන්‍ය බැඳීමක් තියෙනවා. එනකට කය වචනය සංවර වෙච්ච වෙලාවක හිත සංවර කරගන්න එක වඩා පහසුයි. අවශ්‍යක නැහැ ඒක. ඔව් කියන්නේ මගේ අත්දැකීම නම් මේකයි. ඒක දෙපැත්තට යනවා. ඒ කියන්නේ හිත සංවාද වෙනකොට ඒ කියන්නේ සමහර හැඟීමක් නිකන් කල්පී කල්පනාවක් කියලා සංවාද වෙනවා. හිත සංවාද වෙයි හිත සංවාද වෙනකොට වචන සංවාද වෙනවා. වචන සංවාද වෙනකොට ආපහු හිත තවත් සංවාද වෙනවා. ඒක දෙපැත්තට යනවා. ඒකම අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ ආකර්ම වෙනත් මාකර වචනයක් කර හිත වචනයක් අසනවා හිත කලබල වෙනවා. ඊට පස්සේ හිත ටිකක් සංවාද වෙනවා. ඊට පස්සේ හිත සංවාද වෙනවා වචන තවත් වෙනවා. ඒක හැම වෙලාවෙම දෙපැත්තට මෙලකගෙන මගහැරෙන්නේ. ඒක තමයි මේ අතර තියෙනවා මේ අන්‍යෝන්‍ය සම්බන්ධයක්. මේ වෙන් කරන්න බෑ දැන් ගත සිත වචනේ කියලා අපි තුනක් විදියට කතා කරාට මේවට හුදකලාව වැඩ කරන්න බෑ. කතාවට හුදකලාවකත් බෑ. ඒකට ශරීරය ඕනේ. ඊළඟට ශරීරයට හුදකලාව වැඩ කරන්න බෑ. හිත ඕනේ. ඉතින් මේවා අන්‍යෝන්‍ය වශයෙන් කිනකට සම්බන්ධයි. ඉතින් එකක් සංවර වෙනකොට ඊට සාපේක්ෂව කිසියම් ප්‍රතිශතයකට අනිත් දෙකත් සංවර වෙනවා. දැන් දැන් ඔබතුමී කියව කාරණේ තමයි ප්‍රායෝගික පිළිවෙල. ධර්මයේ කියන්නේ ඉස්සෙල්ලා සීලයට එන්න කියලානේ. සීලයෙන් කරන්නේ කය වචන දෙක සංවර කරගන්නවා. එතන හැබැයි කය වචන දෙක සංවර කරගන්න නම් හිතේ සංවරයක් ඕන ටිකක්. ඒ ගැන අනුගානේ මම එහෙම සංවර වෙන්න ඕනි කියන සිතවිල්ලවත් තියෙන්න එපා. එතකොට මේ සිතවිල්ල විසින් හිත කිසියම් මට්ටමකට සංවර කරනවා. ඊළඟට මේ මේ ආදර්ශයක් ඕනේ අපිට. ඒ ආදර්ශයත් හොඟා දුරට බලපානවා කෙනෙක් සංවර වෙන්න හෝ අසංවර වෙන්න. ඇහෙන දේ, පේන දේ ඒ ওই දෙක විශේෂයෙන්. එතකොට ඒ පරිසරය තියෙන්නේ බොහොම කලබල විදිහේ ආදර්ශයක් දෙන පරිසරයක් නම් අපිට කලබලයක් හිතේ නැති වුණත් අපිත් කලබල වෙනවා. සාමාන්‍යයෙන්. හැබැයි මුළු සමස්ත පරිසරයේම කලබලයක් නැති පරිසරයක් නම් එතකොට මේ පරිසරයේ බලපෑම නිසා අපිත් කිසියම් දුරකට සංසුන් වෙනවා. හැබැයි ඒ හිම සංසුන් වීම මේ ආපෝ කලබලකාරී පරිසරය ගියම නැති වෙනවා. දැන් පරිසරය නිසා නම් අපි සංසුන් උනේ ඊළඟට මේ පරිසරය වෙනස් වෙච්ච ගමන් අපේ සංසුන්තාවය නැති වෙනවා. මොකද ඒක අපේ සංසුන්තාවයක් නෙමෙයි. හැබැයි ඒක හොඳයි. ඒක පටන් ගන්න හොඳයි. එහෙම කායික කය සහ වචනේ කිසියම් දුරකට සංසුන් වුණාම මනස සංසුන් කරගන්න ලේසි ඊට පස්සේ යාට දැන් මනස පේන්න පටන් ගන්නවා ඒකට කරන්න ඕනේ මොකද්ද කියන එක කරගන්න ලේසි ඉතින් ඒ නිසා කායික සහ වාචික සංවරය කියන එක නික උපකාරී සාධක දෙකක් විදිහට ධාමයේ හඳුන්වලා දෙනවා මනස සංවර කරගන්න. මනස සංවර වෙනකොට අනිවාර්යයෙන්ම අර දෙක සංවර වෙනවමයි. ඒක අමුතෙන් හිතලා සංවර කරන්න ඕනේ නැහැ. අපිව කලබල කරන්නේ පරිසරය නෙමෙයිනේ අපේ හිතනේ. දැන් පරිසරය කලබල වුණත් ඒකට කලබල වෙන්නේ අපේ හිතනේ. අපේ හිත කලබල වුණත් ඊළඟට අපේ කතාව කලබල වෙන්නේ, හැසිරීම කලබල වෙන්නේ. එතකොට හිත කොහොමත් සංසුන් නම් එතකොට මේ පරිසරයේ කලබල වුණා කියලා පරිසරයට බෑ සංසුන් හිතක් කලබල කරන්න. හිත හිත තීරණය කරලා නම් තියෙන්නේ මං සංසුන්ව ඉන්නවා කියලා. එහෙම තීරණයකට පැමිණිච්ච හිතක් සංසුන් කලබල කරන්න මොනම පරිසරයකටවත් බෑ. ඉතින් ඒක තමයි ධම්මය මංගල සූත්‍රයේ කියන්නේ මේ මොන විදිහේ ලෝකය මොන විදිහේ ස්වභාවය වුණත් මොන විදිහේ කලබලයක් ඇවිල්ලා ඒ හිතේ වැදුණත් හිත කලබල වෙන්නේ නැහැ කියලා. කලබල නොවන එක තමයි ලොකුම මංගල කාරණේ පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති. ඒ ලෝකේ එක එක කලබල ඇවිල්ලා හැප්පෙන්න පුළුවන්. පුත්තස්ස ඇවිල්ලා වදින්න පුළුවන්. හැබැයි එහෙම වැදුනත් පුළුවන් නම් චිත්තං යස්සන කම්පති හිත කලබල කරගන්න නැතුව ඉන්න ඒක තමයි ලොකෝම වාසනාවන්ත දේ. ඒ තම් මංගල මුත්තමන් ඉහෙළම මංගල කාරණේ. සංවර කරගන්න ඕනේ, කය සංවර කරගන්න ඕනේ, සිතුවිලි සංවර කරගන්න ඕනේ කෙනෙකුත් තියෙනවා. කවුද මේ? ඒක පරිවර්තනය කියන්න පුළුවන්. එක් ඉන්නවා ඔව් ඒ කවුද කෙනා කියන එක ප්‍රශ්නේ එහෙම ඇහුවාම ඒක ඉතින් හරි ලොකු දාර්ශනික ප්‍රශ්නයක් වගේ නෙමෙයි. එහෙනම් දැන් එහෙම ඇහුවොත් දැන් මේ කවුද කෙනා? හිත සංවර කරගන්න කෙනා කවුද? හැබැයි හිත මමත් නෙමෙයි, මගේත් නෙමෙයි. හැබැයි හිත සංවර කරගන්නත් ඕනේ. එතකොට ඒ කවුද හිත සංවර කරගන්න කෙනා කියලා ඇහුවාම දැන් කවුද කියන ප්‍රශ්නේ ඇහුවාම කවුද කිව්වහම අපිට මැවෙන්නේ පුද්ගල ස්වરૂපයන්නේ. කවුද කියන එක? ඔව්. හිතම හිතම නේද හිතමද කියන එක මම සිතද බුද්ධියද ඒ මම හිතනවා හිත කියලා මම දන්නේ ඔය දැන් එහෙම ප්‍රශ්නකින් ආවොත් ඒක සරලයි. කවුද කියලා ඇහුවොත් පුද්ගල ස්වභාවයන් එන්නේ. එහෙම නෙමෙයි. නෑ. එහෙම නෙමෙයි කියන්නේ එතකොට ඒක ඒකට උත්තරයක් නෑ කොච්චර කතා කරත් උත්තරයක් නැති ප්‍රශ්නයක්. පුද්ගලෙක් ගත්තොත් එතෙන්ට. හැබැයි අර විදිහට ගත්තොත් ඔව් ඒක චෛතසිකයක්. චෛතසික කියන්නේ එතකොට ඒක චෛතසිකයක් තමයි සතිය සිහිය. එතකොට සිහිය කිසියම් මොහතක සිහිය කියන චෛතසිකේ හිතට ආවොත් ඒ හිත සිහියෙන් යුක්ත වුණොත් ඒ සිහියෙන් යුක්ත වූ හිත තමයි සංවරයට සංවර වෙන්න ඕනි කියලා තීරණයකට එන්නේ. එතකොට ඒ සිහියට පේනවා මොනවද වෙන්නේ මොනවද ඇහෙන්නේ අනිත් කෙනා කියන්නේ මොනවද. ඒතර ඒ ටික සිහියට පේනකොට ඒ සිහිය ඒ ටික දකින්න පටන් ගත්තාම ඊළඟට එයත් උදව්වට එනවා පඤ්ඤා කියන චෛතසිකය. ප්‍රඥාව කියන එක. ඒතර එයාට තේරුම් ගන්න පුළුවන් දැන් සිහියෙන් දෙන තොරතුරු ටික ප්‍රඥාව විසින් විශ්ලේෂණය කරනවා. ප්‍රඥාව විසින් විශ්ලේෂණය කරලා තීරණයක් ගන්නවා මොකද්ද කරන්න ඕන කියලා. ඒ තීරණයට තමයි චේතනා කියන්නේ. දෙකක් චෛතසිකයක්. ඊළඟට මේ චේතනා කියන එක තීරණයක් ගන්නවා. ඒ ගත්ත තීරණය තමයි ඊළඟට වීරිය දාලා වීරිය කියන චෛතසිකයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතන මෙතන තියෙන සම්පූර්ණ චෛතසික ක්‍රියාවලියක්. දව ටික නැතුවත් ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ සතියයි ප්‍රඥායි නැතුව ක්‍රියා වෙන්න පුළුවන්. වෙන දේ මොකද්ද හරියට තේරුම් ගන්නෑ, අහන්නේ බලන්නේ කියවන්නේ එතකොට එතෙන්ට සිහිය වෙනුවට වැඩ කරන්නේ අසීය. ඔව්. අයෝනිසෝ මනසිකාරය එන්නේ. එයා ආවේගශීලී. එයාට අවබෝධ කරගන්න ඕනේ නැහැ. එයාට ඕනේ ආවේගශීලී වෙන්න. එතකොට ආවේගශීලී වචන ටිකක් හැසිරීමක් තමයි ඊළඟට තීරණයක් විදියට එන්නේ. ක්‍රියාත්මක කරන්න. ඒවා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ මුළු සමස්ත ක්‍රියාවලිය තුලම තියෙන්නේ චෛතසිකවල ක්‍රියාකාරීත්වයක්. ඇදෙලිද? නිසා තමයි මේ සතිය කියන චෛතසිකයට වැඩි ඉඩක් ලැබෙන්න ඕනේ. වැඩි ඉඩක්. වැඩි ඉඩක් හිතේ සතියට සිහියට ලැබෙනකොට හිතට පහසුවක්. හිතටම තේරෙනවා මට පහසුයි කියලා. ඇඟටත් තේරෙනවා පහසුයි කියලා. ඔය චෛත්‍යක දෙක තුන මේ එකට යන්න ඕනේ. සතියයි, ප්‍රඥාවයි, වීරියයි ටික. කියන්නේ සිහියෙන් සිදුවෙන දේ හරියට වාර්තා කරන්න ඕනේ. ඊළඟට ඒ ඒ ලැබෙන තොරතුරු ටික ප්‍රඥාවෙන් විශ්ලේෂණය වෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. ඊළඟට හරි තීරණයකට ඇවිල්ලා ඒ තීරණය ක්‍රියාත්මක කරන්න වීරිය ඕනේ. වීරිය අඩු නම් අර දෙක තිබ්බට බෑ. තේරෙනවා මොකද්ද කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න ශක්තිය නැහැ. ඒතරේ වීරිය කියන චෛත්‍යකේ අඩුවක්. එහෙම නැත්නම් වෙන දේ පෙවුනට ඒක විශ්ලේෂණය වෙන්නේ හරියට. වෙන දේ මොකක්ද කියලා පේන හැබැයි ඒක තේරුම් ගන්න බෑ. ඒතර ප්‍රඥාවේ අඩුවක්. එහෙම නැත්නම් වෙන දේ හරියට පේන්නේ නෑ. ඒතර සිහිය අඩුවක්. ඒතර මේ චෛතසිකවල මොන චෛතසිකයේද අඩු කියන එක අඳුනගෙන ඒක වැඩි කරගන්න ඕනේ. ඒක දිනු කරගන්න ඕනේ මේ චෛතසික. ඒ හැකියාවන් ටික. Thank <laughs> you. ඔව් දිනු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපිට හොඳයි දැන් මම හිතේ දිනු කරන්නේ කවුද කියලා අහන්න යන්නේ. සතිය කියන්නේ උත්සාහය කරනවා. ඔව්. වීඩියෝ කියන්නේ ඒ වගේම අපි ගන්න උත්සාහය. ඔව්. සතිය කියන එක පැහැදිලි නේ. දැන් සතිය කියන්නේ වෙන දේ වෙන විදිහට දකින්න ගන්න ඔව් ශක්තිය හැකියාව. මොකද්ද මට ඇහෙන්නේ? මොකද්ද පේන්නේ මොකද්ද දිවට දැනෙන්නේ නාසයට ශරීරයට මොනවද මතක් වෙන්නේ ඒ වර්තමානයේ සිදුවෙන ටික දත්ත විදිහට ගන්න එක හරියටම දත්ත විදිහට ගන්න බලනවා වෙනස් නොකර පාට ගන්නවත් නැතුව සුදු පාට ගන්න නැතුව කළු පාට ගන්න නැතුව ඒ තියෙන විදිහට බලනවා ඊළඟට එහෙම වෙන්නේ ඇයි කියන එක දැන් එහෙම එහෙම හිතෙන්නේ ඇයිම කියලා බලන්න ඕනේ. ඒක විශ්ලේෂණයක් කරලා බලන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාවේ කාර්යය. ප්‍රඥාව ප්‍රඥා කියන චෛතසිකය පාවිච්චි කරන්න කරන්න තමයි ඒක වැඩි වෙන්නේ. ඉතින් අපේ අත්දැකීම් අපි විග්‍රහ කර කර බලන්න ඕනේ. ඇයි හීතල දැනෙන්නේ? ඉතින් දැන් සිහිය කියනවා හීතලයි කියලා. එතකොට ප්‍රඥාවට පුළුවන් ඇයි මේ හීතල දැනෙන්නේ? එහෙම නැත්නම් මේ හීතල කියන එකේ ස්වභාවය මොකද්ද? අන්න බලනවා. ඒකට පේනවා ඊතල කියන එක තිබුණේ දැන් තියෙනවා. තිබිච්ච ප්‍රමාණය නෙමේ දැන් වැඩි, දැන් අඩුයි මොකක් හරි. එතන ඒකේ ස්වභාවය පේනවා. බලන්න බලන්න ස්වභාවය පේන එක ප්‍රඥාව. ඒ සිහියට එහා ගිය එක දැන් සිහියම තමයි. හැබැයි සිහියට වැඩිය වෙනස් ක්‍රියාකාරීත්වයක් ප්‍රඥාවේ තියෙන්නේ. නම් මම මොකද්ද කරන්න ඕනේ දැන්? මෙතනදී මොකද්ද කරන්න දෙයක් තියෙනවද? තියෙනවනම් මොකද්ද ඒක? කියන තීරණය ගන්න එක. ඒතර මේ ටික ඔක්කොම අර දත්ත ටිකක් වර්තමාන දත්ත ටිකක් අරගෙන ඊළඟට මේක විග්‍රහ කරලා එහෙම වෙන්නේයි හේතු ටිකක් හොයාගෙන ඊළඟට මේ ටික ඔක්කොම දිහා බලලා එහෙමනම් මා කළ යුතු දෙයක් තියෙනවද මෙතන? කළ යුතු දෙයක් තියෙනවද? තියෙනවනම් මොකද්ද? ඉතින් අන්න එතෙන්දී ඔන්න තීරණයක් ගන්න මෙහෙම කරොත් හොඳයි. දැන් ඒක තීරණය හරිනම් නිවැරදි නම් ඊළාට තීරණය ක්‍රියාත්මක කරන්න තමයි වීරිය ඕනේ. සං ඉන්නවා. දැන් හීතලයි කියන්නේ හීතලයි. ඒතර හීතල දැනෙන්නේ ඇයි? අපට. ඒතකොට මේ වෙලාව නිසා හීතලයි. අඳන් ඉන්න ඇඳුම් නිසා හීතල වෙන්න පුළුවන්. මොකක් කරේ? ඒතර මේ සීතලේ ස්වභාවය තිබුණේ නැහැ. දැන් තියෙනවා. කලිනුත් හීතල දැන්ලා තියෙනවා. ඒවා දැන් නැහැ. මේක වෙනස් වෙන දෙයක්. නැති වෙන දෙයක්. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. දැන් මොකද කරන්නේ? මේක ඉවසන් ඉඳලා බලමු. දැන් තීරණයට ආවම ඉවසන්න ඕනේ කියලා. එතකොට ඉවසන්න වීර්යය ඕනේ. නිකන් ඉවසන්න කිව්වට ඉවසන්න බෑ. එතකොට බලනවා ඉවසන්න වීර්යයක්, ශක්තියක් යොදවන්න ඕනේ එහෙමනම්. ඉතින් තමයි වීර්යය ඕනේ වෙන්නේ. අර තීරණේ ක්‍රියාත්මක කරන්න. නැත්තම් කෙනෙක්ගේ හැසිරීමක් දැක්කහම ඒ හැසිරීම සිහියෙන් දැක්කොත් ඔන්න හිතනවා මේක මේ මෙයාට මේ මේ දේ කිව්වොත් හොඳයි. කිව්වොත් හොඳයි. කරුණාව නිසා හරි එහෙම සිතවිල්ලක් එනවා. මේ දේ දිකට මෙයා කළොත් එහෙනම් මෙයා අමාරුවක වැටෙනවා. ඒ නිසා මෙහෙම දෙයක් කිව්වොත් හොඳයි. දැන් කියන්න ඕනේ මොකද්ද කියලා ඔන්න තීරණයකට එනවා. හැබැයි දැන් ඊළඟට බලනවා මේක මේ කියන්න වෙලාවද? දැන් මේ වෙලාවද කියන්න ඕනේ. මේ අහන්න සූදානම් තැනකදී ඉන්නේ. මම ඒක කියන්න සුදුසු තත්යකදී ඉන්නේ. මේ අවස්ථාව සුදුසුද මේ වෙලාව? එහෙන් බලලා හිතනවනේ නෑ මේක නෙමෙයි සුදුසු අවස්ථාව. මෙයා ඇහුම්කන් දෙන තැනක නෙමෙයි ඉන්නේ. නැත්තම් මම කියන්න සුදුසු මානසික තත්යකත් නෙමෙයි ඉන්නේ. නැත්තම් මේ පරිසරය මේ වෙලාව අවස්ථාව සුදුසු නෑ. ඒ එහෙමනම් ඒක සුදුසු අවස්ථාවක් වෙනකල් කල් දාන්න ඕනේ. ඒතර කල් දාන එකත් ඉවසීමක්. ඒකටත් දැන් වීරයක් එපැයි. දැන් හදිස්සියක් තියෙනවා මේ කියන්නේ විචාර. හැබැයි ඒ ඒ හදිස්සිය ඉවසගෙන ඉන්න වීරියක් ඕනේ. ඒ වීරිය නැත්තම් අපි කියලා දානවා. දැන නොදැන බලන්නේ, වෙලාව බලන්නේ. ඉතින් වීරිය ඕන වෙන්නේ අපි ගන්න තීරණයක් ක්‍රියාත්මක කරන්න. ආර විට කිව යුතුම දෙයක් කියන්නම අවශ්‍ය දෙයක්. කීමෙන් ලොකු ප්‍රයෝජනයක් වෙන දෙයක්. අනිත් කෙනත් අහන්නත් ලෑස්ති අනිත් කෙනා. හැබැයි අපිට සමහරට ධෛර්යය නැහැ ඒ ටික කියන්න. ඒ වීර්යය අඩුකම. අපි දන්න මේ කියන්නත් ඕනේ. කිව්වොත් යහපතක් වෙන්නේ අනිත් කෙනත් ඒක අහයි. හැබැයි සමහරට අපිට හිතෙනවා මෙයා හිත රිදව ගනී. එහෙම නැත්නම් මං ගැන වැරදි විදිහට හිතයි. එහෙම අර මමත්වයේ මුල් වෙලා අපි නොකිය ඉන්න වෙලාවල් තියෙනවා. එතකොට එතන ප්‍රඥාව නෙමෙයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මමත්වය. අර අර තීරණේ ප්‍රඥාව ගත්තට මොකද ඊළඟට මමත්වයේ ඇවිල්ලා ඒක කරනවද නැද්ද කියලා එයා තීරණය කළා. ඒකට මමත්වයත් අපි දකින්න ඕනේ. සිහිය හොඳට තිබ්බොත් ඔන්න මමත්වයක් වෙන. දැන් මේක මේ කියන්න පසුබට වෙන්නේ මමත්වය. එයාට පාඩුවක් වෙයි කියලා. එතකොට මේ මමත්වයේ අත්හරින්න ඉස්සෙල්ලා වීර්යය කරන්න වෙනවා. මමත්වයේ පැත්තකට දාලා එයාට පාළුවක් වුණත් එකයි නැතත් එකයි මමත්වයට. හැබැයි මේකෙන් ඊට වැඩි යහපතක් වෙනවා අනිත් කෙනාට නැත්නම් රටට, පවුලට, සමාජයට ඒ නිසා කියනවා. ඔව් සතිය තමයි මේ වගේ මොකද්ද අඩු මොකද්ද වැඩි කියලා ඒක හරියට මේ ඇගීමක් කරන්නේ සිහිය තමයි. ඒ කියන්නේ සිහියට තමයි පේන්නේ වීර්යය අඩුද මදිද වැඩිද ප්‍රඥාව අඩුද වැඩිද ඒ ටික සිහියට තමයි හරියට මේ දර්ශනය වෙන්නේ. ඔව් කරලා යමක් කරන්න ඕනේ කියලා හිතාගත්තට භාගයට කරනකොට ඒක වෙන වෙන හිතට ඉඳනකලේ නෑ එතන බලපන්නේ මම කතියෙන් දැන් කොමයි කියලා ගන්න කරන් දැනගෙන මොකද එතන කියන්නේ මම ඒක ඒ වෙලාවේ දකින්න ඕනේ ඊට පස්සේදී ඒ විදිහට ගන්නවා සමහර විට පිටිකරි කරන්න පුළුවන් නිමිත්ත එකක් තියෙනවා ඉතින් යාට තමයි දැන් දැන් ඔය ප්‍රශ්නේ අපි කාටත් තියෙනවනේ ඔය ප්‍රශ්නේ එන්නේ ඔය සිහියයි මමත්වයයි දෙක අතර තියෙන පටලැවිල්ල නිසා. දැන් සිහිය කවදාවත් කියන්නේ බැරි දෙයක් කරන්න කියලා. දැන් සිහිය දන්නවා සීමාව මොකක්ද කියලා. පුද්ගලයාගේ සීමාව මොකක්ද සිහිය දන්නවා. එතකොට මේ සීමාව ඇතුලේ තමයි පුද්ගලයාට තීරණ දෙන්නේ. මේ තීරණ ගන්න කියලා සිහිය ප්‍රඥාව දෙන්නම ඒ සීමාව ඇතුලේ තමයි තීරණ ගන්න. බැරි දෙයක් පටන් ගන්න පටන් ගන්න තීරණයක් ගන්න සිහිය හෝ ප්‍රඥාව. ඒක ගන්නෙ මමත්වය. මමත්වයේ තමයි පුළුවන් වුණත් බැරි වුණත් පුළුවන් ද බැරිද කියන එක හොයන එක පැත්තකින් තියලා එක්ක තව කෙනෙක් කරනවා දැකලා එහෙම නැත්නම් අහන්න ලැබිලා ආයෙනම් මාත් කරන්න ඕනේ කියලා Tamanට ඕනේ දෙපාද කියන එක හොයන්නෙත් නෑ. ඒ මොනවත් නැතුව පටන් ගන්නවා. ඉතින් මේ මමත්වයේ ස්වභාවය තමයි මමත්වය මේට දිගු පැවැත්මක් නෑ. මමත්වය මේ දිගු ආයුෂක් තියෙන එකක් නෙමෙයි. ඒක එතරම් නැති වෙන එකක් හරියට සෝඩා බෝතලයක් වගේ. ඉතින් එයා පටන් ගත්තොත් ඒක වැඩි දුර තියෙන්නේ නැහැ. එයාට එපා වෙනවා. එපා වෙනකොට අලුත් දෙයක් ඕන වෙනවා. ඉතින් ඒකත් ඒ විදිහට පටන් ගන්නවා. ඒකත් ටික ටික ඉවරයි. ආය අලුත් ඒක තමයි මමත්වයේ හැටි. මමත්වය මේ හැම තැනම මුල්ගල් තියති යනවා මිසක් එකක්වත් ඔව් කිසියම් දෙයක් දිගට ඉවර කරන්නේ නැහැ. ඉතින් ඉවර කරන්න නම් ඒ මමත්වයට අභියෝගෙන්න ඕනේ. මමත්වයට අභියෝග කරොත් ඒවට එයා රිදව ගන්නවා හරියට. තරංගයක් වගේ තිබ්බොත් එතකොට ඔන්න යාට මේ ඒක තමයි මමත්වයට තියෙන ආහාරය තරංගය කියන එක ඊර්ෂ්‍යාව. එහෙම වුණාම කඩාගෙන විදගෙන ඕනේ වුණත් එපා වුණත් කොහොම හරි ඉවර කරනවා. හැබැයි එහෙම අභියෝගයකුත් නැත්නම් තරංගයකුත් නැත්නම් ඒ එයා පටන් ගන්නවා මිසක් ඒවා දිගට කරගෙන යන්න ඉවර කරන්නේ නැහැ. ඊළඟ කාරණය මේ සිහිය සහ ප්‍රඥාව දෙන්න දන්නවා පුද්ගලයාගේ සීමාව කායික සීමාව මානසික සීමාව බුද්ධිය දරා ගැනීම වත්පොහසත්කම් මේ හැම එකම සීමිතනේ සීමාව දන්නවා හොඳට එතකොට ඒ සීමාව ඇතුලේ තමයි බොහෝ තීරණ ගන්නෙ කරන්න පුළුවන් හැබැයි සමහර විට ඊට එහා වැදගත් තීරණ තියෙන්න පුළුවන් සීමාව තේහා දැන් අපි හිතමු නිවන් දැකීම වගේ එකක් ගත්තොත් අපේ සීමාව ඇතුලේ කරගන්න බෑනේ ඒකනේ තාම බැරි වෙලා තියෙන්නේ. හැබැයි ඒක කළ යුතු දෙයක්. කළ යුතු දෙයක්. එතකොට ඒ සිහිය ඒ යෝනිසෝ මනසිකාරය නැත්තම් ප්‍රඥාව මේ මොන වචන වලින් කිව්වත් ඒ වගේ මේ ළඟින් යන ඒවා කවලම් වෙච්ච දේවල් එතකොට අර ඉලක්කයක් දීලා ඒ ඉලක්කයට සුදුස්සෙක් බවට පත් කරනවා. ඒකට වෙනම වැඩපිළිවෙලක් දෙනවා මේකේ. දැන් ඔබතුමහනේ වීරිය පිළිබඳන. ඒතකොට වීරිය අඩු නම් වීරිය නැහැ නේද? එතකොට වීරිය කොහොමද ඇති කරගන්නේ? දැන් වීරිය ඇති කරගන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ මරණය ගැන මෙනෙහි කරන්න කියන එක. මරණ අනුස්සතිය. වීරිය අඩුකමේ කුසීතකමේ උදාසීනකමේ මැලිකමේ කම්මැලිකමේ ලක්ෂණය තමයි කොච්චර වටිනවා කියලා දැනගත්තත් කල් දාන එක. ඔව් මේක ඇත්ත කරන්න ඕනේ. හැබැයි මේක හැන්දෑවට නැත්තම් රාත්‍රියේ නැත්තම් හෙට ලබන සතියේ සතියන්තෙට නිමාඩුව ටිකේ කී එහෙම කල් දානවා. ඒ තමයි වීර්ය අඩුකමේ ලක්ෂණය. කල් දෙමීම. එතන මේ කල් දානකොට එතන තියෙනවා කාලය පිළිබඳ විශ්වාසයක්. දැන් ලබන සතියේට කල් දාන්නේ ලබන සතිය කියලා එකක් තියෙයි. ලබන සතිය කියලා දෙයක් එයි. අනිවාර්යෙන් එයි. ඒ විතරන්නේ මමත් ඉඳී. ලබන සතියක් තියේ මමත් ඉඳී. ලබන සතිය කියලා ඒකුත් නැත්තම් මම ලබන සතිය ඉන්නේත් නැහැ කියන එක තේරෙනවනම් එක්කෝ ඒක පටන් ගන්නෙම නැහැ. එහෙම නැත්තම් මේ සතියම ඉවර කරනවා. දැන් මරණානුස්සතිය දෙන්නේ ඒ නිසා මරණාසති දෙන්නේ මරණය නියතයි. ජීවිතය නියතයි, මරණය නියතයි. ඕනෑම වයසක මැරෙන්න පුළුවන්. ඕනෑම තරාතිරමක කෙනෙක් මැරෙන්න පුළුවන්. මරණය කලින් කියලා නෙමෙයි එන්නේ. කාලය විශ්වාස කරන්න බෑ. දැන් මේ විදිහට මෙනෙහි කරනකොට ඇති වෙනව සංවේගයක්. දැන් කල් දාන්න වෙලාවක් නැහැනේ. ඒක අවිනිශ්චිතයි. ටිබෙට් ගුරුවරයෙක් හිටියා ගම්පෝපා කියලා. ඔය මිලරේපා තුමාගේ ශිෂ්‍යෙක්. එතුමා වරක ප්‍රකාශ කරපු ප්‍රකාශයක තියෙනවා පළමුව පැමිණෙන්නේ මුලින්ම එන්නේ හෙට දිනේද නැතිනම් මරණයද යන්න අවිනිශ්චිත නිසා හෙට දිනේ ජීවත් වීමට සූදානම් වීමට වඩා මරණයට සූදානම් වීම ප්‍රයෝජනවත් කියලා. පළමුව පැමිණෙන්නේ හෙට දවසද නැතිනම් මරණයද යන්න අනියත නිසා හෙට ජීවත් වෙන්නට සූදානම් වෙනවට වඩා මරණයට සූදානම් වීම ප්‍රයෝජනවත්. දැන් මේ ප්‍රකාශයේ කෙනෙකුට හිතෙන්න පුළුවන් හරිම අසුබ ප්‍රකාශයක් මේක. දැන් මේ මොකද්ද කියන්නේ? කියන්නේ සුදු කොඩි මහන්ඳ කියලාද? මෙහෙම යම මංගල දැන්නීම් අද මච්චු ගහන්න නෑ. ඒ ඒ ඒ මරණයට නෙමෙයිනේ අවමංගල උත්සවයට ඒ සූදානම්. <laughs> අවමංගල උත්සවවලට තමයි අපි හැමෝම ලෑස්ති වෙන්නේ මැරෙන්න නෙමෙයි. හැබැයි ඇත්තටම මේ මැරෙන්නේ. <laughs> කල් දාන්න වෙලාවක් නැහැ. කාලය කියන එක අපිට අයිති දෙයක් නෙමෙයි. එහෙම අපිට සැලැස්මක් හදලා දීලා නැහැ කාලය විසින්. මෙන්න මේ කාලේ මේ මෙන්න මෙච්චරක් තියෙනවා මේ වැඩේට මෙච්චරක් තියෙනවා මේම තියෙනවා මේම තියෙනවා මේම තියෙනවා. එහෙම දීලා නැහැ. ඒක අපි ඔළුවෙන් හදාගත්ත මනස්කාතයක්. කාලය කියලා එකක් තියෙනවා. මේ වෙලාවේ මේක කරන්න ඕනේ, ඊළඟ වෙලාවේ මේක කරන්න ඕනේ. එහෙම මේ සබාධහමේ නැහැ. සබාධහමට ඇති කාලසටහනක් හැබැයි ඒක අපි දන්නේ නැහැ. අපි හැමෝම ගැන කාලසටහන සබහාදහමට තියෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපිට දැනගන්න විදිහක් නැහැනේ කොහොම. දැනගන්න පුළුවන් කියන්නේ ඒක අනිච්ච වෙන්නේ නැහැ නේද? අවිනිශ්චිත වෙන්නේ නැහැ දැනගන්න පුළුවන්. හරියට වෙන්නේ මොකද්ද කියලා. දැනගන්න බෑ. ඒක හංගලා තියෙන්නේ සබහාදහම. ඒක රහසක් විදියට. ඒක කොහොමත් අපිට මේ ඉස්සරහට වෙන්න තියෙන සියල්ල හරියටම මේ වෙන විදිහට වෙන තැන වෙන වෙලාව වෙන ආකාරයේ ඒ විදිහටම දැනගන්න බෑ. අනුමාන කරන්න පුළුවන්. හැබැයි එහෙම 100% හරියට දැනගන්න බෑ ওই කාරණා සියල්ල. ඒ නිසා අපිව තියලා තියෙන්නේ නිකන් වැට උඩ වගේ සබඳතාවම අපි හැමෝම මේක තමයි අනිච්ච භවයේ ස්වභාවය අපි හැමෝම ඉන්නේ වැට උඩ උපදින්න ඉන්න ළමයා ඉන්නේත් වැට උඩ මව් කුස ඇතුලේ ඉපදිච්ච ගමන් ළමයා ඉන්නෙත් මං පැටවුල. ඒ ධන ගාන කෙනා, බඩ ගාන කෙනා, ඇවිදින කෙනා, බහතෝරන කෙනා, අයන්න අයන්න කියන කෙනා, හොඩියේ ඉන්න කෙනා, උසස් පෙළ කරන කෙනා, විශ්වවිද්‍යාලේ ඉන්න කෙනා මේ හැමෝම ඉන්නේ වැටවුඩ. රැකියා කරන කෙනා තරුණ මහලු ඒ අවිනිශ්චිතභාවය තමයි සබාධම අපිව තියලා තියෙන්නේ. කොයි පැත්තට වැටෙයිද දන්නේ ඕන වෙලාවක වැටෙන්න පුළුවන්. කොයි වෙලේ වැටෙයිද කොහොම වැටෙයිද රෑ වැටෙයිද දවල් වැටෙයිද කවුරු හරි තල්ලු කරලා වැටෙයිද අපිටම පණ නැති වෙලා වැටෙයිද උලඟකට වැටෙයිද ඒ කියන්න දන්නේ. ඒ වැටෙන විදිය දන්නේත් නැහැ. වැටෙන වෙලාව දන්නේත් නැහැ. කොයි පැත්තට වැටෙයිද දන්නේත් නැහැ. මේක තමයි ස්වභාවය. ඉතින් මේක අපි අමතක කරලා මේ වැට උඩ ඉඳගෙන අපි කරණම් ගානවා පිනුම් ගානවා සෙල්ලම් කරනවා නටනවා සින්දු කියනවා ගෙවල් හදනවා තට්ටු ගෙවල් හදනවා අපිට අමතක වෙනවා අපි මේ වැටකොට ඉඳගෙනයි කරන්නේ ඒව ගැන ලොකු සැලසුම් තියෙනවා අපිට ලොකු සැලසුම් තියෙනවා මේ වැඩේ කරන්න ඕනේ මේ වැඩේ කරන්න ඒව ඔක්කොම ඇත්ත ඒ සැලසුම් ඕන ජීවිතයකට හැබැයි සියලු සැලසුම් අතර මේ හිතන විදිහට හිතන දේ කරගන්න බැරි වෙයි බැරි වෙන්නත් පුළුවන් පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. ඒ හැකියාවන් දෙකම තියෙනවා. බැරි වුණොත් ඒකට මූණ දෙන්න මල් ලෑස්තිද? අඬන්නේ නැතුව, කම්පා වෙන්නේ නැතුව, ඔළුව යට ගහ ගන්න නැතුව ඒක ප්‍රේක්ෂාවෙන් පිළිගන්න ලෑස්තිද? මේ ප්‍රශ්නේ අහන්න ඕනෑම සැලසුමක් එක්ක අපි අහස් මාලිකාවක් හදනකොට මුලින්ම මේක අහන්න. මේක හොඳයි හොඳ සැලසුමක් හරි වටිනවා හැබැයි මේක මේ විදිහට නොවෙන්න පුළුවන් මේක කරගන්න වෙලාව නැතිවීමට හැකියාව නැතිවේ මොනවා හේතුවක් නිසා හරි බැරි වුණොත් අසාර්ථක වුණොත් ඒ අසාර්ථකත්වයට මූණ දෙන්න මම ලෑස්තිද උපේක්ෂාවෙන් කලබල වෙන්නේ නැතුව අඬන්නේ නැතුව වැළපෙන්නේ නැතුව පපුවේ අත් ගහ ගන්න නැතුව ලෑස්තිද ඒ ප්‍රශ්නේ අහුවාම අපි ලෑස්ති නැත්තම් අපිට තේරෙනවා ලෑස්ති නැති බව. ඒ ඒ ප්‍රශ්නේම අපිව කම්පණයටපත් කරනවා, තිගැස්මටපත් කරනවා. ඒ වගේ දුකකට මම මුණ දෙන්න ලෑස්ති නැත්තම් එහෙනම් මේ ওই කියපු සැලසුම් ඉෂ්ට කරගන්නත් මහන්සි වෙන අතර මේ ඒ කම්පාවලට මුණ දෙන තරමට මම මාව ශක්තිමත් කරගන්න ඕනේ. ඒතර මේ දෙකම අපි සමබර කරගෙන යන්න ඕනේ. ලෞකික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයයි දෙකම. විශේෂයෙන් ගිහි කෙනෙක් විදිහට මේ දෙක ගැනම හිතන්න ඕනේ. මේකක් අතහැරලා අනිත් එක විතරක් අල්ලගන්න බෑ. බලනකොට මේ ඕනෙකමක් ඇති වෙනවා. ඕනෙකම ඕනෙකම තමයි වීරියට මුල් වෙන්නේ. ඕනෙකම නැත්තම් වීරිය වෙන්නේ නැහැ. ඉතින් ඕනකම ඇති කරගන්න සංවේගය ඇති කරගන්න අනිත් අය දිහා බලන්න කොච්චර සැලසුම් හදාගෙන හිටියාද ඒ ඔක්කොම සැලසුම් සැලසුම් විදියට තියලා ගියා ඊළඟට වීරිය වීරිය අඩු අපේ අඩුකම නැති අඩු මේක මේක වැඩි කරගන්න මේ කල්යාණ මිත්‍ර උදව්ව හරියට වැදගත් වෙනවා මේ වගේ වැඩසටහන් සාකච්ඡා සමෝහ භාවනා හරියට උපකාර වෙනවා. එතකොට අනිත්‍යයේ ශක්තිය තියෙනවනේ. අනිත්‍යයේ ගැටලු කතා කරනවා. ඒ අය කොහොමද මේකට මුහුණ දුන්නේ? කොහොමද ඒක ජයගත්තේ? එතකොට අපිත් එතන ඉන්නේ. එහෙනම් අපිටත් පුළුවන් මේක දිනා ගන්න. ඒ ආත්ම ශක්තිය කියන එක ගොඩ නැගෙනවා. ඒකට කල්යාණ මිත්‍ර ආශ්‍රය වැදගත් වෙනවා. ඒ වගේම දැන් සමෝ භාවනාව වැදගත්. සමෝ භාවනාවකට අපිට පුළුවන් දවසකට පැය 5ක් හරි 10ක් හරි ඉන්න භාවනා කර කර. එක දිගට නෙවෙයි වරින් වර හරි එකතු කරොත් දවසකට පැය 5ක් නැත්නම් 10ක් වුණත් ඉන්න පුළුවන්. හැබැයි තනියම ගත්තාම එහෙම හිතුවත් සමහර විට එහෙම කෙරෙන්නේ නැහැ. ඒ මොකද පෞද්ගලිකව වීරිය කියන එක අඩුයි. නමුත් සාමෝහයක් එකතු වුණාම ඒ සාමෝහික සමස්ත වීරිය කියන එක වැඩි වෙනවා. කියලා දන්නේ නැතුව කොහොමද කියන්නේ? <laughs> කියලා ඉවර වෙන්නකෝ. සුදු සේනයි සුදු සුදු මාලකයක් ඉස්සරහම භාවනා කරන පැත්තට කියලා මේ ඒ පිළිකුත් කිරීම තමයි කෙරේ දාස්සයම අතන තියෙනවා අපිට තව මොන දාස්සයම මොන සිද්ධ වෙනවා ඒ අනිස්සයදලා වරණ කියන්නට ඕනේ නැහැ ඉතින් ඒ දාස්ස ඉතින් ඒක තමයි ඇත්තටම භාවනාව කියන්නේ. නේද? ඔව්. හ්ම්. පුළුවන් නම් මෙහෙත් ඇවිල්ලා ඉන්න. ඒ තමයි ඒක හරි වටිනා දැන් භාවනාව කියලා අපි පරිපටු දෙයකට නෙවෙයි කියන්නේ භාවනාව කරගන්න බැරි වුණා කරේ නැහැ කියලා. එතකොට ඒ කරා කියන අයට නොලැබිච්ච සමහරට සතුටක් තමයි සැනසෙල්ලක් තමයි ඔබතුමිය අත්දැක්කනේ. ඒක අපි දන්නේ අනිත්‍ය ගැන කියන්නේ. හැබැයි ඒක තමයි භාවනාව කියන්නේ. මම දැන් එතන කරේ මමත්වයේ අතහැරීමන්නේ. දැන් මට භාවනා කරන්න ඕනි කියලානේ ගියේ. ඔක්කොම වෙලාව හදාගෙන පවුලේ වගකීම් අනිත් අයට දීලානේ. ලේසි නෑනේ දවස් හතක් එහෙම අම්මා කෙනෙක් ගිහිල්ලා ඉන්න එක. එතකොට ඒ එතෙන්ට ගිහිල්ලා දැන් මේ මමත්වයෙන් ගිය එක ඒක අතහැරියානේ මමත්වයේ අතහැරලම දැම්මා එතන. අතහැරලා දාලා එතෙන්ට වෙන්න ඕනේ අනිත්‍යයට වෙන්න ඕනේ එක කරා. ඒතරේ මමත්වයේ අතහැරීමේ නිස්සරණ සුවේ තමයි මාසයක් විතර අත්දැක්කේ. ඒක මමත්වයෙන් භාවනා කරා කරලා ගන්න බෑ. හිතේ එකඟ වෙයි. මාර දවස් හැම වාඩිලා හිටියනම් හිතේ එකඟතාවයක් එයි. හැබැයි ඒ නිස්සරණ සුවේ ලැබෙන්නේ නැහැ. දින එක ස්වාමීන් වහන්සේලම උන්වහන්සේ වැඩ හිටිය ඒ පුංචි පන්සල පන්සලේ මේ ඒක පුංචි කුටියක් ඉතින් චෛත්‍යයක් නෑ මේ ස්වාමීන් වහන්සේ හිතන මේකට චෛත්‍යයක් ඇදුවොත් හොඳයි මේ මගේ ගමේ අය දුප්පත් මේ අයට මුදල් නැහැ චෛත්‍ය හදන්න. හැබැයි හදලා දුන්නොත් මේ මේ අය බොහෝ පින් කරගනී කියලා උන්වහන්සේ පාත්‍රයක් තරම් චාරිකාවේ වැඩියා චීනේ පුරාම. මේකට ආධාර එකතු කරන්න. ඉතින් එහෙම කළා චෛත්‍ය හදන්න අවශ්‍ය ප්‍රමාණයට ආධාර ලැබුණාම උන්වහන්සේ පන්සලට ආපුවා වයින්කොට ලොකු ගම් වතුරක් ඇවිල්ලා අර හැමෝගෙම ගෙවල් යට වෙලා ගොවිතැන් අපාලු වෙලා ඔක්කොම ගිහිල්ලා. ඊට පස්සේ මේ හඳුර දැන් භාවනා කරනකොට හිතුණා දැන් මේ මට මේ සල්ලි වලින් චෛත්‍ය හදන්න පුළුවන්. මේ අයට පින් කරන්න. හැබැයි මේ අයට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා චෛත්‍ය හදනක පස්තක තියලා මේ මුදල් මේ අයට දුන්නා දීලා ඒ අයට කන්න බොන්න අරන් දීලා කොවිතං කරන්න පහසුකම් ඊළඟ කන්නට ඒක කරලා දුන්නා. ඉතින් චෛත්‍ය හැදුන්නේ නැහැ. ඉතින් ඔහම ආයෙ කාලයක් ගිහින් ඉතින් ආයෙත් මේ චෛත්‍ය අඩුව උන්වහන්සේට දැන්න ඊළඟ පාරත් පාත්‍රය අරගෙන චාරිකාවේ ගිහිල්ලා ආයෙත් රට පුරාම ඇවිදලා මුදල් හොයාගෙන එනකොට ලොකු නියමයක් කළා ඒ පාරත් කොම් පාළු වෙලා. එතකොටත් උන්වහන්සේගේ හිතට එකඟව දැන් චෛත්‍ය හදන්න බෑ ගමේ මෙහෙම මිනිස්සු බඩගින්න ඉන්නවා ළමයි අසනීපෙලා ඉන්නවා ඊළඟට බවා ගන්න විදියක් නෑ කො ඉතින් ඒ ඔක්කොමත් දැන් ඒ සල්ලි ටිකක් දුන්නා ගමට ඉතින් කාලයක් ගිහලා තුන්වෙනි වතාවෙන් එහෙම ගිහලා මුදල් එක්තරන් ආව ඒන පාර ගමේ ප්‍රශ්නයක් තිබුණා එතකොට චෛත්‍ය හැදුවා ඊට පස්සේ දැන් ඊට පස්සේ ඒ රටවාසීන් කියන්න පුරුදු වෙලා හිටියා උන්වහන්සේ චෛත්‍ය තුනක් හැදුවා කියලා හැබැයි මුල් දෙක පේන්නේ නැහැ. පේන්න නැති චෛත්‍ය. ඒ දෙක තමයි වැඩියෙන් වටින්නේ කියලා. මේ හදපු චෛත්‍ය පේන්න තියෙන එක නෙමෙයි. අර නොපෙනෙන්න හදපු චෛත්‍ය දෙක තමයි වැඩියෙන් වටින්නේ. මොකද මේ දෙක මමත්වයෙන් තොරව හදපු එක. වයකට පස්සෙත් තියෙනකොට මේ ඉතින් සාමාන්‍යයෙන් සත්තු තුන හතරක උදේ ඉඳලා බිමට බිම බලනකොට ගොඩක් බය හිතෙනවා. ඒක අපසල සත්තු මොකක්ද? ඔව් ඉතින් බය කියන්නේ නම් ඉතින් කුසලයක් නෙමෙයිනේ. බය කියන එක නේද? ඒ කියන්නේ මොන වැටේ කියලා වගේද බයද දෙන්නේ? වැටේ කියලා. හත්තු දෙක තුනක වගේ තමයි දේ ගන්න හැද අර ගල්ලහක් නගිනකොට ඒ යන පාර ඔක්කොම කඩෙන් වැටෙනවා නේ. කඩෙන් වැටෙනකොට අපි උඩේ ඉන්න ඈත බලනවා මේ කොහොමයි මයියේ පාරේ 18 වංගු පැත්තේ මේ වාහන යනවා. වාහන යනකොට ඒ වාහන අපි ආගිය කරන ඕක මේ කාර් එකක් නේ කියලා. බස් අන්තිමට ටිකක් වෙලා ගිහින් බලද්දී නේ ඒක බෞද්ධ එකක්. කියන්නේ අපට ඇදෙන්නේ ඕක කතා කරලා ඉන්නවා. ඒ තව කෙනෙක් අපි දැක්කේ නැහැ අපි එකගේ ගයිඩ් එකයි කියලා කරනවා. ඉතින් මොකද කියලා බලනකොට අපි ඇත්තට ඈත තියෙන එක අපේ කකුල් දෙක යට ඈත තියෙන්නේ. දැක්කම යාට බය වෙනවා. හ්ම්. ඉතින් අපි කියන්නේ බයක් නැහැ ටිකක්වත් මොකද අපිට ඒක දැක්කේ දුරක් වශයෙන් නෙවෙයි. අපි දැක්කේ දුරක් වශයෙන් දැක්ක පරිමාන්දරේ නෑ ඒක වයිදේදී. දුරක් වශයෙන් දැක්කේ නෑ ඒවල කෙනෙක් එකට විච්ච දුරයි වැටේ කියලා ලොකු බයක් තියෙනවා. හ්ම්. ඒ පුතේ පුතේ නෑ මන්ද නෑ ඇයි කියලා. ඔය අනිත් අනිත් කාරණා වගේම තමයි ඔය ඔව් ඉතින් ඒ ඒක තමයි ඉතින් කොහොම හරි හැමදේම වෙනස්නේ කෙනාගෙන් කෙනාට සතුටු වෙන එක දුක් වෙන එක තරහ එන එක බය වෙන එක ඒ වගේ ඉතින් වෙනස්කම් තියෙන අපිට සමාන කරන්න බෑ ඒ වගේම කෙනෙක් දුර්වලයි කියන්නත් බෑ එහෙම එකට බය වෙන එක දුර්වලයි එහෙම දෙයකට බය වෙන කෙනෙකු නොවන කෙනෙකුට වඩා කියලා අපිට එහෙම මනින්නත් බෑ නිසා ඒක පෞද්ගලික දුර්වලකමක් විදිහට ගන්න එපා මම දුර්වල කෙනෙක් කියලා එහෙම හිතන්න බෑ මොකද එහෙම දුර්වල කෙනෙක් නම් අද ඉන්න තැනට එන්න බෑනේ කොහොමද? ඒ ඉතින් ඒකත් එක්ක බලන්න ටිකක් භාවනාවක් කරන්න. අර සමහර කෙනෙක්ට මේ එහෙම දැන් උසකට ගියාම මේ පල්ලහැට අදිනවා වගේ දැනෙනවා. එයාව පල්ලහැට අදිනවා. ඒකට එයාට දැන් එතන හිටන් ඉන්න ශක්තිය නැහැ. වැටෙනවා ඊට පස්සේ. වැටෙනවා කියලා නෙමෙයි යාට දැනෙන්නේ පල්ලෙහින් අදිනවා. පහළ විසින් අදිනවා කියන එක. ඉතින් එක එක හේතු නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ අතීතය නිසා පොඩි කාලේ වෙච්ච සිදුවීම් නිසා අපි අහපු දේවල් නිසා බලපු දේවල් නිසා වෙන්න පුළුවන්. දැන් මෙහෙම එකක් කරලා බලන්න ඔය භාවනා කරන වෙලාවක හිත හුඟක් තැන්පත් වුනහම මතක් කරගන්න මේ අන්තිමටම එහෙම ටිකක් ඉහළට නැගලා පහළ බලපු සිදුවීමක් මෑතකම වෙච්ච කරපු එකක් මතක් කරගන්න. මතක් කරගන්නේ නැග්ග හැටි නැග්ගම් බැලුවා බලනකොට මොකද වුනේ බය වුණා වෙවුලුවා මොනවා හරි කලන්තේ වගේ දවන ඒ ටික මතක් කරගන්න. මතක් කරනකොටත් ආපහු ඒ gati වෙන්න පුළුවන්. මතක් කරන වෙලාවෙත් නිකන් හෙලවෙන්න බයක් එන්න පුළුවන් හිතල වෙලා යන්න. ඒ ඒ වෙලාවට ඒ වෙන දේවල් ගැන සිහිය ඇති කරගන්න මේ මොකද වෙන්නේ ඇඟ හිතල වෙලා යනවා හුස්ම හිර වෙනවා වගේ නැවතෙනවා වගේ වෙනවා වැටේ කියලා හිතෙනවා බයක් වෙනවා ඒව ගැන සිහියෙන් ඉන්න මොකද දැන් වැටෙන්නේ නැති බව දන්නවනේ දැන් ඉන්නේ අපි මෙතනනේ භාවනා කර කරන්නේ හොඳට බලන්න ඉතින් ආපහු මතක් කරගන්න ආපහු ඒ අත්දැකීම් මතක් කරගෙන ආපහු බලන්න ඉතින් ආයෙත්තර බය වගේ ඉතින් ආපහු හොඳට බලන්න එහෙම ටික කාලයක් කරන්න දිගටම කරනකොට ඒ ඒ සිද්ධිය මතක් වෙනකොට අර එන තිගැස්ම නැති වෙලා යයි. මතක් කරනකොට. අර වෙච්ච සිද්ධියට. ඊට පස්සේ ඒකට බය වෙන්නෙම නැහැ කියලා හිතුණා මතක් වෙන එකට බයක් වෙන්නේ නැහැ කියලා හිතුණාම ටිකක් බලන්න ඊළඟ පාර ආයේ ආයේ අර විදියට තට්ටුවකට දෙයකට ඇඟලා සිහියෙන් නැගින්න දක්මන භාවනාවක් විදියට එමිට යන්න සිහිය හොඳට හදාගෙන පඩියෙන් පඩිය නතර වෙලා හුස්ම ගැන අවධානයෙන් එහෙම ගිහිල්ලා බලන්න ආපහු වෙන්න පුළුවන්. ඉතින් ආවට කමක් නැහැ. හැබැයි අඩුයි. අඩුයි කියන එක තේරෙයි. ඒතර ওই දෙකම කරන්න. ඊට පස්සේ ආපහු වාඩිලා කරනකොට හරි දෙවෙනි පාර ඇති වෙච්ච ප්‍රතික්‍රියාව ගැන භාවනා කරන්න මතක් කර කර. ඒක නැති වෙනකල්. ඊට පස්සේ තුන්වෙනි පාරත් යන්න. ඉතින් එහෙම කරනකොට සමහර විට ඔකට මුල් වෙච්ච හේතුව මතක් වෙන්නත් පුළුවන්. මේක ඇයි මෙහෙම බයක් එන්නේ කියලා. ඔව් මට පොඩ්ඩක් පැහැදිලි නෑ ප්‍රශ්නේ දැන් මොකක් මරණය ගැන කොහොමද භාවනා කරන්නේ ආ ශරීරයට ඔව් ඔව් හ්ම් ඔව් ආනාපාන සතිය කරන ගමන්ද? ආනාපාන සතිය කරන අතරේ එහෙම ඉති වෙන ඒවා නොකර ඉන්නවා නම් හොඳයි. මොකද ආනාපාන සතිය අරමුණ වෙනම එකක්. ඈ ඔය සතර කමටහන ඉතින් ඒකේ බුද්ධානුස්සතිය මෛත්‍රිය නේද? අසුභේ මරණේ. නෑ මේ මරණානුස්සතිය නේ මේ කියන්නේ මරුණට පස්සේ ශරීරයට වෙන දේ ගැන. ඈ. ඒ ඉතින් ඉතින් ටිකක් බැලුවට කමක් නැහැ. හැබැයි ඒක අනුමානයක් නේ. නේ? දැන් එහෙම වෙන්නේ නැහනේ මරලා දවස් දෙක විතර පුච්චලා දාන කෙනෙක්. එතකොට ඔය එකක්වත් මොකක්වත් වෙන්නේ නැහනේ. ඈ. අලු වෙනවා කියලා මම නේ කරන්නේ. <laughs> ඔය කාරණය ඉච්ඡර ධාමයේ අවධාරණය කරපු එකක් නෙමෙයි. ඕක තියෙන්නේ එක තැනක දෙක වගේ තමයි ඔය ඔය නවසීවතික භාවනාව. ඒක නිතර කාටවත් වැඩිපුර දීපු කමටහනක් එහෙම නෙමෙයි. කැලේ ඉන්නවා නම් සෝහනක ඉන්නවා නම් ඉතින් එතකොට පේන දේවල් ඒවා. එතකොට ඒක ගැන භාවනා කරන්න මේක වෙනවා. දැන් එකම ශරීරයකට වෙන ටික බලන්න බෑ ওই විදිහට. එහෙම බලන්නම් අවුරුදු 50ක් විතර යනවා. ওই නවසීවතිකේ සම්පූර්ණ කරගන්න. එහෙම නෙමෙයි දැන් අපි ඒ කාලේ ගිහිල්ලා ওই සෝහනට විසික් කරනවා. එතකොට කෙනෙක් සෝහනේ භාවනා කර කර ඉන්නවා නම් එයාට පේනවා අද විසික් කරපු ශරීරයට වෙච්ච දේ ගිය සතියේ විසික් කරපු එකට ගිය මාසයේ අවුරුද්දකට කලින් කියලා එහෙම බලන්න පුළුවන්. එහෙම නැතු එකම ශරීරයකට මේ ටික වෙනවා බලන්න ප්‍රායෝගිකව නම් ලේසි නෑ. ඒකට ලොකු කාලයක් යනවා. අපිට තියෙන ඉතින් ඒකට අනුමාන කරන්න බලපු චිත්‍රවලින්. ඉතින් එහෙම අර යථාර්ථයෙන් එළියට ගිහිල්ලා අනුමාන කර කර ඉන්නවට වැඩිය ඒ වෙලාවේ වෙන දේ හුස්ම ඇතුළීම් පිටවීමත් එක්ක වෙන දේ එන යන සිතිවිලි හැඟීම් අඳුනගන්න එක වටිනවා. ඔව් ඔව් දැන් එහෙම වෙලාවක හුස්ම දැනෙනවද හුස්ම දැනෙනවනේ ඔව් එතකොට මේ හුස්ම දැනීම එක ඉඳ ඒක අතාරින්න එපා හ්ම් දැන් ඒකනේ අපේ සිහිය පදනම දැන් ඒක අතරියෝ සිහිය අඩු වෙන්න පුළුවන් ඒ නිසා ඒ වර්තමාන හුස්මත් එක්ක ඉන්න. ආ මේ වෙලාවේ හුස්ම එනවා යනවා කියන පදෙමේ ඉන්න. ඉඳගෙන දැන් අපිට තේරෙනවනේ මොකක් හරි නිකන් මේ බාධකයක් වගේ දැන් එතනින් ගිර වෙලා වගේ ඈ ඔව් එහෙම දැනෙනවනේ එතකොට ඒක පිළිගන්න දැන් මෙහෙම දැන් මට ඉස්සරහට යන්න ඕන දැන් යන්න බෑ කියන එක නෙතියේ ඒ යන්න ඕනේ කියන එක අතාරින්න නැත්නම් මේක පිළිගන්න දැන් මෙතන නැවතීමක් තියෙනවා මේ නැවතුනාට කමක් නැහැ ඈ යන්න ඕනේ නන්නේ නැවතීම ප්‍රශ්නයක් වෙන්නේ. යන්න බැරිකම් ප්‍රශ්නයක් වෙන්නේ. එතෙට යන්න ඕනේ කියන එක අතහැරලා දාන්න. අතහැරලා ධිට්ඨිය තිබුණාට කමක් නැහැ. මට හුස්ම දැනෙනවානේ මට මේකත් එක්ක භාවනා කරන්න පුළුවන්. කියලා ඒ தත්ත්වයේ පිළි අරගෙන දිගටම හුස්මත් එක්ක ඉන්න. ඉන්නකොට ওই බාධකේ නැති වෙලා යයි. හැබැයි මේ බාධකයා හුස්ම අතහැරලා අර බාධකයේ ප්‍රශ්නයක් කරගත්තොත් ඒක තව තව බාධා කරනවා. තව ප්‍රශ්නයක් තියෙනවා ඒ මම කවුන්සලර් කෙනෙක් විදිහට දැන් සිද්දවිලි එනකොට අර අරවා කිව්වා වගේ අපි දැනගන්න මාරු කරනවා. හ්ම්. ඒක භාවනා කරද්දී ඒ දේ වෙනවා. ඒක ප්‍රැක්ටිස් කරද්දී මේ අපි වෙන පිටුලියක් වම් අර කිව්වා වගේ ධනෙවන් මාරු කරනවා. හ්ම්. ඒක ඉතින් ඒක ඒක ඒක ඉතින් හොඳයි ඒකතාවකාලික පිළියමක් දැන් භාවනා කරන කෙනෙක් ඔව් භාවනා කරනකොට ওই ධන ඍණ කියන එක අතහැරලා දාන්න. ඒක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. මේ සිතිවිලි ජජ් කරන එක මේක ධන මේක ඍණ කියලා අපි විනිශ්චය කරනවානේ. එහෙම නෑ මේවා සිතිවිලි විතරයි. ඒ සිතිවිල්ලක් ධන වෙන්නෙත් නෑ ඍණ වෙන්නෙත් නෑ ඇත්තටම. එහෙම සිතිවිලි නෑ. සිතිවිල්ල සිතිවිල්ල. ඒක ධන වෙනවද ඍණ වෙනවද කියන එක තීරණය කරන්නේ අපි කරන දේ උඩ. ඒ සිතිවිල්ල මත අපි මොකද කරන්නේ? අපි ගන්න ක්‍රියාව මොකක්ද? ඒ ක්‍රියාව තමයි ධන හොරින. නැත්නම් සිටිවිල්ල නෙමෙයි. ඒක තේරුම් ගත්තාම කොයි කොවත් සිටිවිලි. ඒවා යහට මෙහාට හරවන්න පෙරලන්න අලුත් පාට ගන්න මොනවත් ඕනේ නැහැ. සිටිවිල්ල සිටිවිල්ල විදියට තියන්න. එතකොට ඒ සිටිවිල්ල ඇවිත් අපිට මොකක් හරි කරන්න කියනවනම් සිටිවිල්ල කියන නිසා නෙමෙයි අපි කරන්නේ අපි ඒක විමසලා බලලා විග්‍රහ කරලා බලලා තේරුම් අරගෙන තමයි තීරණයක් ගන්න. එතකොට මේ තීරණය ධනාත්මක වෙන්න. තීරණය අනිවාර්යෙන් දන වෙන්න ඕනේ. හැබැයි දන තීරණය ගන්න අපි සිතවිල්ල නෙමෙයි. සිතවිල්ල වලට නිදාසින් දරින්න. ඒවට අමඩු ගන්න යන්න එපා. මේක රින්න දන කියලා. පැහැදිලිද? භාවනා කරලා අපිට සිතවිල්ලමනේ සිතවිල්ල හැම වෙලාවෙම මාකට අතීත අත්දැකීමක් වුණාට ඊට පස්සේ අපි හිතන එක ඒක බ්‍රෑන්ඩ් ඒක අලුත් දෙයක් අලුත්ම දෙයක් හිතන්න පුළුවන්. ඒක ඒක සිතෙවිලා නෙවෙයි ඒක හිතීමක් නේ. ක්‍රියාවක්. ඔව් ඒ වෙනස වෙන් හඳුනා ගන්න පුළුවන් ඒකම වෙන් කර ගන්න පුළුවන් එක ලොකු ජයග්‍රහණයක්. එහෙම නැත්තම් වෙන්නේ අර පරයන තාලෙට මේ මොඩල් එකටම තමයි හිතන්නේ. සිතවිල්ල කියන්නේ අතීත සිතීමක ප්‍රතිඵලයක්නේ කලින් හිතුව සිතීමේ නිෂ්පාදනයේ ඵලය තමයි සිතවිල්ල කියන්නේ. එතකොට මේ හැම සිතිවිල්ලක් ඇතුළෙම හිතපු ක්‍රමයක් තියෙනවා. මේක කොහොමද හිතුවේ සිතිවිල්ල? ඒ එතකොට මේ සිතිවිල්ලක් ආවම ආයෙත් අපි හිතන්නේ ඒ විදිහටම තමයි. ඒකට කියන්නේ යාන්ත්‍රික චින්තනය, ඔටෝමැටික් thinking. ඒ ඒක ඔහේ හිතෙනවා. අර විදිහටම ආයෙත් හිතෙනවා. ඒ ඒ එදා කියපු දෙයම අදත් කියනවා. එදා බැනපු විදිහටම අදත් බයිනවා. එදා අඬපු විදිහටම අදත් අඬනවා. ඒකේ දැන් යාන්ත්‍රික චින්තනය. දැන් මේ මේ සිටිවිල්ල කියන්නේ අතීත සිටීමක ප්‍රතිඵලයක් කියන අවබෝධය තියෙනවා නම් සහ දැන් සිහිය තියෙනවා නම් අපිට පුළුවන් ඒ සිටිවිල්ල අරගෙන ඒ සිටිවිල්ල මුල් කරගෙන හරි ඒ සිටිවිල්ල ගැන හරි මෙතෙක් කාලයක් නොසිතූ කෝණයකින් හිතන්න පැත්තකින් බලන්න. එහෙම අලුතෙන් බලන්න පුළුවන් ක්‍රම වල සීමාවක් නැහැ. හැබැයි පරණ ක්‍රමවල සීමාවක් තියෙනවා. අතීතයේ දැක්ක විදිහ හිතපු විදිහේ සීමා තියෙනවා. සීමිතයි. අපි අතීතයට ගැති වෙලා නම් හිතන්නේ අපේ චින්තනය හරීම සීමිතයි, හරීම පටුයි. හැබැයි ඒ ඔබතුමා කිව්වා වගේ මේ සිතිවිල්ල කියන්නේ අතීත චින්තනයක ප්‍රතිඵලයක්. මම එදා හිතපු විදිහ තමයි මේ සිතිවිල්ල මට ඇවිත් අද කියන්නේ. හැබැයි මට අද පුළුවන් මේක අලුත් විදිහකට හිතන්න. අලුත් විදිහට මේ දිහා බලන්න. නිසා සිතිවිල්ල පරණ වුණාට චින්තනය අලුත් වෙන්න පුළුවන්. සිතීම අලුත් වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ සිතිවිල්ල නෙමෙයි සිතීම. සිතිවිල්ලට කිසි බලයක් නැහැ. ඒක ඉවරයි. ඒක ඵලයක්. ඒක ප්‍රතිඵලයක්. බීජයක් නෙමෙයි. ඒක පැලවෙන්නේ නැහැ ආපෞ සිතිවිල්ල. ඒක පැලවෙලා තමයි එදා හිතපු දේ එදා සිතීම බීජයක් වෙලා අද සිතවිල්ල ඵලයක් විදියට ඇවිල්ලා එතන ඉවරයි. කර්මයක් නෙමෙයි සිතවිල්ල කියන්නේ කර්මයක් නෙමෙයි ඵලයක්. සිතවිල්ල උඩ අද කොහොමද මං හිතන්නේ? ඒක තමයි කර්මය වෙන්නේ. එතකොට එදාගත්ත කර්මය මාය අලුතෙන් ඇති කරගන්නත් පුළුවන්. අලුත් කර්මයක් කරගන්නත් පුළුවන්. කිසිම කර්මයක් කරගන්න නැතුව හිතන්නත් පුළුවන්. විපස්සනා කියන එක මේ ඒකද කියලා අර කලින් අහලා. ඒතර මේකට තමයි හොඳට විපස්සනා කියන්න පුළුවන් මේ. අලුත් විදිහකට අලුත් විදිහකට ධර්මානුකූල විදිහකට සිටීම, දැකීම, පෙනීම විපස්සනා කියන්නේ. විපස්සනා කරනකොට එතකොට ආනාපාන ආස්වාදයේ ඉස්සතලින් නැහැ නේද? ඥානපනක කියන්නේ හ්ම් දැන් මොකක් හරි කාරණයක් ගැන අපි වස්තුනාවකට හදනකොට හුස්මරල්ල ඉහා මෙහෙවීමක් නැතුව අර ඒ කාරණාවලදී නේද විපස්සනා කරන්නේ ඒ මොහොත කොහොමද හුස්ම ගැන විපස්සනා කරන්නත් පුළුවන් ඈ ඒ හුස්මේ හුස්ම එනවා යනවා ඒක නතර වීමක් නෑ රැඳීමක් නෑ ඒ විදිහට විපස්සනා කරන්නත් පුළුවන්. ඒ වගේ මෙතන හුස්ම අයිතිකාරයක් නෑ මේක අනත්තයි කියලා විපස්සනා කරන්නත් පුළුවන්. හුස්ම ගැන විපස්සනා කරන්න පුළුවන්. ආනාපාන සතිය නවත්තලා විපස්සනා කරනවා කියලා එකක් නෑ. ආනාපාන සතියෙම විපස්සනාව තමයි ඒක ඇතුලේ තියෙන්නේ. දැන් මේ මෙතුම ඇහුවේ මේ සාමාන්‍ය ජීවිතයේ සිතිවිලි එනවනේ. ඒතකොට එන සිතිවිලි තීරණ ගන්න වෙනවනේ අපිට. එතකොට දැන් මෙලියම හුස්ම ගැනීම 100ෙන් ඉන්න බෑනේ. එතකොට ඒ වේකේ වෙලාවක ඒ සිටිවිල්ල විග්‍රහ කරගෙන තේරුම් අරගෙන එදා ඒ සිටිවිල්ල කොහොමද මම ඇති කරගත්තේ? ඒ විදිහටම අදත් හිතනවාද? ඒකෙන් වෙච්ච හානි මොනවද? වාසි මොනවද? පාඩු මොනවද? එහෙම බලලා ඒව නොවෙන්න අලුත් විදිහකට කොහොමද හිතන්නේ කියලා හොයාගන්න එක. ඒක අපි අපි අතේ තියෙන හොයාගන්න එක. ඒක වෙනම කාරණයක්. ආනාපාන සතිය වෙනම එකක්. මුලින්ම හොයන්න යන්නේ අරකට ඒ සිතිවිල්ල ප්‍රසාර වෙනවා. හ්ම්. දැන් දැනගත්ත ගමන්. දැන් මොකක්ද සිතිවිල්ල කාව කියන්නේ? හ්ම්. ඒක දැන් මොකක්ද ඉස්සෙල්ලා ඒක ඒක ගැන මේ කුල්පත හොයාගෙන යන්න හදනකොට ඒක අතු ගහන්නේ. දැන් ඒක ආයේ ප්‍රතිකින් දෙක ආයේ අර පිටින්ම ගයි ආය පීඩාවට. ඔය පීඩාවටපත් කරනවා කියන්නේ. ඒ කියන්නේ ඒකම කියන්නේ දැන් මොකක් හරි ප්‍රශ්නයක් මොකක් ප්‍රශ්නයක් හිතේ අභ්‍යන්තර විපාක භාවනාවේදී ඒ සිතිවිල්ල මේ එනවා. ඊට පස්සේ මේක සිසිවිල්ලක් කියලා දැනගත්ත ගමන්ම ඒක අතුල්ලනවා. හ්ම්. ඊට පස්සේ ආයේ මේ ඒක මොකද කියලොත් මේ මේ මොහොතේ හොයාගන්න හම්බෙන්නේ. හ්ම්. සුදන්නක මතකයිනේ. ඒ මත් මතකේ එහෙම ඉඳ ඒක අතුල්ලනවා වෙලා යනවා. හ්ම්. ඔව් ඉතින්. ඊට පස්සේ ඊට පස්සේ ඒක කියන්නේ මොකද මුල හොයන්නේ කියලා මුල හොයාගෙන යන්න හදනකොට මේ මේක නෑ අන්තිමට. හ්ම්. ඔව් ඊට පස්සේ ආයෙ සතියක් විතර ගියාට පස්සේ ආයෙ අරක එන්න මතුවෙනවා ඔව් මතුවෙනකොට සමහර විට මේ සිතිවිල්ලක් කියලා දැනගත්ත ගමන් උන්න තියෙනවා හ්ම් ඒක කොහොමද මේ උල්පතක් හොයන්න යන්නේ නේද ඒ උල්පතනේ උල්පතනේ දැක්කේ දැන් උල්පත කියලා වෙනම දෙයක් අපි හිතනවා නම් හම්බ වෙනවා කියලා ඒකයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඔය සිතවිලි සිතවිලි පහළ වෙන්නේ අවිද්‍යාව කියන උල්පතේ. අවිද්‍යාපත්‍ය සංඛාර කියලා කියන්නේ. සිතවිලි කියන්නේ සංඛාරනේ. ඒත් ඒවා පහළ වෙන්නේ අවිද්‍යාව කියන උල්පතේ. අවිද්‍යාව කියන උල්පතේ. නොදැනීම කියන එක. මේක සිතවිල්ලක් කියලා ගන්න. ඒක දෙයක් විදිහට ගන්නවා. ලොකු ප්‍රශ්නයක් විදිහට ගන්නවා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට මේක ප්‍රශ්නෙකුත් නෙමෙයි දෙයකුත් නෙමෙයි සිදුවීමකුත් නෙමෙයි හුදු සිතවිල්ලක් පමණයි කියන විද්‍යාව පහළ වෙනකොට සිතවිල්ල නැති වෙනවා. හ්ම්. ඒකනේ වෙන්නේ. ඔව්. ඉතින් ඒක තමයි උල්පත. උල්පත කියන්නේ අවිද්‍යාව. <laughs> දැන් ආයේ ආයේ එන එකේ ප්‍රශ්නේ මොකද්ද? සිතවිලි එන එකේ ප්‍රශ්නේ මොකද්ද? දැන් ඔය සිතවිල්ලක් කියලා උදාහරණයක් ගන්නකො වෙන දෙයක් මොකක්ද? ඔව්. ඔව්. ඔව්. ඔව්. ඔව්. ඒක සිතවිල්ලක් කියලා අපි ඔව්. සිතනල්ල බලනවා. ඔව්. ඔව්. ආයෙත් හිතට එනවනේ. දැන් ඒක නෑ ඒක තමයි ඒක හොඳ ප්‍රශ්නයක් නේ. දැන් ඒක මානසික වශයෙන් මේක මතක් වීම කියන්නේ සිසිවිල්ලක් විතරයි කියලා අපි අවබෝධ කරගත්තාම ඒක ඔළුවට ඒ වෙලාවේ ඔළුවේ නිදහස් වෙනවා නේ. ඉතින් හැබැයි දැන් ආපහු අපි දැන් මේ පාර පිළිබඳ ප්‍රශ්නයක් නැති එක්ක ඒක අපි යනවා එහෙම නැත්නම් වෙනාය යනවා මොකක් හරි ඒක තියෙනවනේ හිත බාහයෙන් පස්සේ ආයෙ එළියට බැස්සාම සිදුවීමක් නේ. ඒක විසඳිලා නැහැ නිකන්. නෑ. ඉතින් ඒක විසඳිලා නැතිනම් ඒක විසඳෙන තුරු ඔය ඒ ඒ කාරණේ පිළිබඳ සිතවිල්ල එනවා. ඒක නවත්තන්න බෑ. ඒක තමයි ස්වභාවය. ඒ ප්‍රශ්නයක් නොවිසඳුණු ප්‍රශ්නයක් ප්‍රායෝගික ජීවිතයේ තියෙනවා නම් ඒක උග්‍ර ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ නිතර දෙවේලේ මූණ දෙන උග්‍ර නොවිසඳුණු ප්‍රශ්නයක් සාමාන්‍ය ජීවිතයේ තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම නිදාගන්න ගියාමත් මතක් වෙනවා භාවනාවට ගියාමත් මතක් වෙනවා දෙකේදීම මතක් වෙනවා දැන් නිදාගන්න ගියත් ඔය සිතුවිල්ල එනවා ඇති ඈ නිදාගන්න <laughs> එහෙම කරන්නේ තියෙක මතක් වෙන හින්දානේ ඔව් ඉතින් එනවා ඒක පිළිගන්න ඒක ඒක සාමාන්‍ය දෙයක් ඒ නැත්තම් තමයි බුදුම වෙන්න ඕනේ ඔව් ඔව් ඔව් ඉවර කරගන්න තැනකට ගේන්න පුළුවන්. හ්ම්. එහෙම ගේන්න පුළුවන්. ඒකනේ කියන්නේ මේක අතාරින්න කියලා. දැන් ওই පාර අතහැරලා දැම්මොත් ඒක ඕනේ නැහැ. ඒක ඕනේ කෙනෙක් ගියාට කමක් නැහැ. නැත්තම් මට යන්න බැරි වුණාට කමක් නැහැ. මොකක් හරි ඒක එහෙම අත සම්පූර්ණයෙන් අතහැරලා දැම්මොත් ඒ ඔය ඔය ප්‍රශ්නේ සිටවිල්ලක් විදිහට එන්නේ නැහැ. ඔව් ඒක තමයි විසඳුම. හැබැයි ඒ විසඳුම ඉතින් එකපාරට යන්න බෑනේ දැන් පාර ඕනේ වෙනවා. එහෙම නැත්නම් ඒක පිළිබඳ වෙන නීතිමය ගැටලු ඇති, පවුලේ ප්‍රශ්න දැන් තියෙනවනේ මොකක්. ඒක සංකීර්ණයක්. ඉතින් එහෙම එකක් ඉන්නකොට මේක වරින් වර මතක් වෙනවා. ඒක පුදුමෙන්න දෙයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් කරගන්නත් එපා මතක් වෙන එක. මේක සිතිවිල්ලක් විතරයි. ඒ පාර එන්නේ නැහනේ අපේ ඔළුව ඇතුළට භාවනා කරනකොට නේ. ඒක එන්නේ නැහැ. ඒක සිතිවිල්ලක්. ඒක බරක් කරගන්නත් එපා. මේ බලන්න මේක දැන් සිතිවිල්ලක් විතරයි. මේක නිකන් චිත්‍රයක් විතරයි. ෆොටෝ එකක් මතක් වුණා වගේ තමයි. එච්චරයි. මේ වෙලාවේ එතන පාර තියෙනවද නැද්ද? ඒක ගිලා බහැලද, නාය ගිහිල්ලාද, වහලද අපි දන්නේ නැහැ. දැන් මේ අපි මේ පාර ගැන කතා කරනකොට අපි දෙන්නම දන්නේ දැන් මේ වෙලාවේ මේ පාර තියෙනවද නැද්ද කියලා. තියෙනවද මේ පාර දැන්? මොකද හිතන්නේ? මේ පාර දැන් තියෙනවද? ඔව්. එනිසා තියෙනවා කිව්වත් වැරදි. නෑ කිව්වත් වැරදි. නෑ කියන්න දන්නෙත් නෑ. ඒතර ඒක තමයි ඇත්ත. මේ ඇත්ත තේරුම් ගත්තොත් ඔය භාවනා කරනකොට විතරනේ අනිත් වෙලාවට උනත් මතක් වෙන දේවල් අපිට බරක් කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක මතකයක් විතරයි. ඒ ඒ සිතවිල්ලට අදාළ කෙනා, අදාළ දේ, අදාළ සිදුවීම මේ මොහොතේ ඉන්නවද නැද්ද? ඒවට මොකද වෙලා තියෙන්නේ? මොනවත් අපිට කියන්න බෑ. අන්තරයෙන් මේ ඒ වගේ වෙලාවකට අපිට මේ පාර තිබ්බත් එකයි නැතත් එකයි කියලා පාර නැහැ කියලා මම මැරෙන්නේ නැහැ. අපි අතේ පාර නැහැ විදියක් නැති වෙන. කොහොම හරි යන්නේ විදියක් නැති නෑනේ. කක්කල වෙනවා. ඒකින්ද ඒක බරක් කරගන්න නැතුව පාර ලැබුණත් ලැබිච්චේ නැත්නම් නැති වෙද්දී කියලා හිතගත්තොත් එතකොට අර පරිසරයේ හිතට වර්ධනය කරන නැති වෙන්නේ නේද? එතකොට රකින්න මොහොතේකොට පාට ගැන කතා කරලා නැහැ කරන්න පුළුවන්. පරිසරයේ හිතට වර්ධනය නැති වෙන්න පුළුවන් නේද? ඒක තමයි ඒක මේ අතහැරීමක් කරන්න. ඔව්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි يعني සිතිවිල්ලක් කියලා මට ඒක මේ අසරලා ඒ වෙනකොට භාවනාව කරන කෙනෙක් මුල ගැටුවක් වෙන්නේ මම මම අරගෙන පස්සේ මේක ඇයි ආය ආය මතුවෙන්නේ නෑ ඒක ආය මතුවෙන සිදුවීම් වෙනවනේ ඊට පස්සේ ආය භාවනා කළේ වෙලා ආය සමාජයට ගියාම අනිත් අය ගැන කතා කරනවා ආය මුණ දෙන්න එනකොට මේක අලුත් දෙයක් ඊළඟ පාර මතක් වෙනවා අර එදා අපු සිතිවිල්ල නෙමෙයි ඊළඟට එන්නේ ඒක අලුත් සිතුවිල්ලක්. එකම සිතුවිල්ලට දෙපාරක් එන්න බෑ. භාවනාවේ අරමුණ අරමුණ තේරුම් අරගෙන අපි දැන් අපි දකින බෞද්ධයෝ හැටියට අපි භාවනා කරන්නේ ඒ කර්මයකට. දෙයක් කෙනෙක් බෞද්ධවම නොදන්නේ කෙනෙක් භාවනා කරන්නේ සමහර වෙලාවට. ඒක අපිට අරමුණ පැහැදිලි කර ගැනීම වැදගත් ඔය ඉලක්කය මොකක්ද කියන එක වැදගත්. ඒ භාවනා කරන්නේ ඇයි කියන එක. ඉලක්කය අපිට පැහැදිලි නම් මොනම හේතුවක් නිසාවත් අසහනයට පීඩාවටපත් නොවීම තමයි අපේ ඉලක්කය. දුක්ඛ නිරෝධය තමයි කියන ඉලක්කය පැහැදිලි නම් ගමන ලේසියි. එතකොට මේ සිතිවිලි නැති කිරීම නෙමෙයි භාවනාව කියන්නේ දුක නැති කිරීම. ඒ සිතිවිල්ලේ ආවත් එකයි නාවත් එකයි අපි දුක් විඳින්නේ නැත්තම්. හ්ම් හිත දිව්වත් එකයි නැතත් එකයි අපි දුක් විඳින්නේ නැත්තම්. දුක් නොවිඳ සිටීම තමයි ඉලක්කය. එතකොට අපිට පැහැදිලි කරන්න ඕනේ tikai. මහා ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ ඒකට. එතැයි ඉලක්කය හැම විටම අපි මතක් කරගන්න ඕනේ නැවත නැවත. ඉලක්ක ඒක අමතක වෙන්න පුළුවන්. ඔව් ඔව් අනිවාර්යයෙන් ඒ වීරිය වැඩි වෙනවා කියන්නේ ඔය ඉලක්කයක් තියෙනකොට තමයි වීරියක් එන්නේ. දැන් අපි හරියටම පැහැදිලි නම් මේ දේ කරන්න ඕනේ කියලා අපේ සම්පූර්ණ වීරිය ඒකට යොමු කරන්න පුළුවන්. පැහැදිලි නැත්නම් අපි වීරිය බෙදලා බෙදලා බෙදලා ඒකටත් ටිකක් දෙනවා මේකටත් ටිකක් දෙනවා අරකටත් ටිකක් දෙනවා. එතකොට මේ ගමනේ වේගය අඩු වෙනවා, අඩාල වෙනවා. හරියටම ඉලක්කය පැහැදිලි නම් මේකයි කරන්න තියෙන්නේ මෙතෙන්ටයි යන්න ඕනේ. ඒතර සම්පූර්ණ වීරියම ඒ වෙනුවෙන් යොදවන්න පුළුවන්. economy කියලා අපි හිතුවොත් ඒක තෝට් එකක්. මේක ගැප් එකක් කියලා හිතුවොත් තෝට් එකක්. ඒක සිතිවිල්ල. හැබැයි හිතන්නේ නැතුව ඒක අත්දැකීමකින් නැවතුනොත් එතන සිතිවිල්ලක් නෙමෙයි. දැන් ඒක මේ සබාදාමේ ඒක තමයි ඒ දැකීමට අපි නමක් දෙනකොට සිටිවිල්ලක් වෙනවා. හැබැයි ඒකට නමක් නොදී හිටියොත් ඒක සිටිවිල්ලකට ඇවිල්ලා නැහැ. දැන් කියන්න ගියාම තමයි අපි ඒක සිටිවිල්ලකට ගේන්නේ. එහෙම නැත්නම් අපව මතක් කරන්න ගියාම ඒ වෙලාවේ මොකද උනේ කියලා මොකක්ද ඒ අත්දැකී කියලා මතක් කරන්න ගියාම ඒක සිටිවිල්ලක් වෙනවා. ඔව්. හැබැයි එහෙම නැත්නම් එතන සිටිවිල්ලකුත් නැහැ. ඒක සබාගාමේ තියෙන දෙයක්. දැනීම සිතිවිල්ලක් නෙමෙයි. ඒක හිතන්න ඕනේ සිතිවිල්ලක් වෙන්න නම්. හිතුවොත් තමයි සිතිවිල්ලක් එන්නේ. හිතුවේ නැතුව දැනීමෙන් හිතුවොත්. දැන් මේක හිස් කියලා හිතුවොත් තමයි සිතිවිල්ලක් වෙන්නේ. හිස් කියන සිති හිතන්නේ නැතුව බලාගෙන ඉන්නවා. ඒක මේ භාවනාවේ හැදෙන දෙයක් නෙමෙයි. ඔව් ඔව් ඒක සබාධමේ කියන එකක් අවකාශ කියන එක. ඒක ඕනෑම දෙකක් අතර අවකාශයක් සබඳාමි තියෙනවා. ඔව්. ඔව්. හ්ම්. ඔව් ඒක සමහර වෙලාවට අපිට පේනවා. ඔව්. ඔව් දැන් ඉතින් මොකද්ද කරන්න ඕනේ කියන එක අහුවනේ දැන් කරන්න තියෙන්නේ ওই දෙකේම වෙනසක් හොයන්න එපා. ඒ කියන්නේ thought එකේ හරි thought එකක් නැති එකේ හරි දෙකේ මේක හොඳයි අරකට වැඩියි කියලා අපි එහෙම අගයක් දෙන්න එපා. එහෙම දුන්නොත් එන්නේ අපි සිතිවිල්ලට ගැටෙනවා අර ගැප් එකට ඇලෙනවා. ඔව්. හ්ම්. ඔව්. හ්ම්. කියන්නේ දෙකක් එක්ක ඔව් ඒ සිටීම සිටීම තමයි ලින්ක් වෙවි යන්නේ සිටවිලි අතර ලින්ක් එකක් නැහැ දැන් සිටවිල්ලක් කියන්නේ ඔන්න උදේ කාපු එක මතක් වෙන්න පුළුවන් ඒකම හෙට යන්න තියෙන ගමනක් මතක් වෙන්න පුළුවන් ඒතර මේකේ ලින්ක් එකක් නැහැ නේද සිටවිලි අතර ඔව්. ඔව්. සිතීමෙන් තමයි ලින්ක් එක හදාගන්නේ. අදට අදට ඇති නේද? හොඳයි කල්යාණ මිත්‍රවරුනි අද මේ අවුරුද්දේ ඉන්පෝයේ දවසේ අපි මේ මධ්‍යස්ථානයේ එකතු වෙලා නිහඬව භාවනා කරන්න උත්සාහ කළා. අපි අපි ගැනම සොයා බැලුවා. ඒකම මේ පහුගිය දින දෙක තුනේ ඒ නිවාසික රජසටහන්ටත් සම්බන්ධ වුණා. භාවනාවට අදාළ වෙන උපදෙස් වලට ඇහුම්කන් දුන්නා. තේරුම් ගන්න උත්සාහ කළා. අපේ අත්දැකීම් අපි සිසු යෝගීන් සමග බෙදාගත්තා. මේ සියල්ලම අපේ ආධ්‍යාත්මික ගමන පොහොසත් කරනවා. තනියම යා යුතු ඒ ආධ්‍යාත්මික ගමනේ යන්න අවශ්‍ය ශක්තිය මේ බඳු වැඩසටහන් වලින් අපට ලැබෙනවා. ඒ නිසා වරින් වර මේ බඳු සාමූහික ආධ්‍යාත්මික භාවනා වැඩසටහන් අවශ්‍යයි වරින් වර විතර නෙවෙයි මේ ගමන අපි තනියම යා යුතු ගමනක්. ඉතින් මේ වෙලාවේ අපි මේ වැඩසටහන සාර්ථක කරගන්නට දානමය අනුග්‍රහය දැක් වූ කල්යාණ මිත්‍ර පින්නතුන් කෘතවේදීව සිහිපත් කරගනිමු. අද දහවල් දාණය ඔබ අප හැම දිනාටම බොහොම කැපවීමෙන් හැඟීමකින් පිරිනැමුවේ වෛද්‍ය සුදේශ් පෙරේරා මහත්මයා ඒ මහත්මිය සහය පවුලේ දූ දරුවන් ඥාතීන් මේ බඳු වැඩසටහනකට පැමිණි අවස්ථාවක ඇති වුණු හැඟීමක් නිසා මේ පැමිණෙන පිරිසට දුර බැහැරින් එන්නේ එහෙම පිරිසට දානයක් දෙන්න ඕනේ කියන ඒ ස්තිවිල්ල ඒ හැඟීම මුල් කරගෙන තමයි එතුමන්ලා එතුමියන්ලා මේ දහවල් දාණය පිරිනැමුවේ ඒ සමගම ඒ ඒ දරුවන්ට නිරෝගී සුවය සාර්ථක අධ්‍යාපනයක් ප්‍රාර්ථනා කරමි. උදේ දාණය සායි හවස අපට පිරිනැමුවේ කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා ඔබ අප බොහෝ දෙනෙකුට හිතවත් සමීප දන්න හඳුනන එතුමා මේ දාණය අපට පිරිනමන්නේ ලොකු හැඟීමකින් ආදරයකින් ගෞරවයකින් ඔබ අප යන මේ ගමනට පොඩි අනුග්‍රහයක් විදිහට මේ වෙලාවේ අපි එතුමන්ලා මෙතන නැති වුණත් කෘතවේදීව සීපත් කරගනිමු එතුමන්ලාගේ ඔබ අප හැමදෙනාගේ සියලුම දැහැමි ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය කායික මානසික නිරෝගී බව විවේකය සහ කල්යාණ මිත්‍රාශ්‍රය දරුවන් සරණින් හැමදිනාටම ලැබේවා